නින්නාංශය සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවට කාර්ය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ වෘතුපත්දී ශිල් දනාම තන්පත්‍රා සාදුකාරයක් පාතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පඤ්ඤා චේව සති චේව නාම රූපං ච මාරිෂ ඒතං මේ පුත්තෝ පබ්‍රූහි කතෙත්තං උපරුජ්ජති හීති අවසරයි මේනංස සතා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් ගන්න පරිදි මේකත් අජිතමානව පුච්ඡා කියන සූත්‍රයේ තවත් එක ගාතාවක් මේක ඒ අජිතමානවකයා සර්වචනාසකින් ඒ තුන්වෙනි වතාවටත් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා කලින් ඉදිරිපත් කර ප්‍රශ්නෝත්තර පිළි අරගෙන නැත්නම් තේරුම් අරගෙන ඒ මැත්තේහි දකට ප්‍රශ්නක් විදියට ඉස්ලාම පළවෙනි මට්ටයේ ප්‍රශ්නාවලිය තමයි තිබුණේ කුමකින් මේ ලෝකේ වැසිලා තියනවද? ඒ බව ප්‍රකාශ වෙන්නේ නැත්තේ ඇත්ත ඇටියට නොපෙනෙන්නේ මොකකින්ද? මේකට ඇති ලාටුව මොකද්ද? මේකෙන් ඇතිවෙන අනතුරු බය මොකක්ද කියලා. ඉතින් ඒකට පළවෙනි පිළිතුරු වටය තමයි මේ ලෝකය අවිද්‍යාවෙන් වහලාගෙන තිනවා. මේ තෘෂ්ණාව නැත්නම් මසුරුකම සහ සතිය නැතිකම නැත්තම් අප්‍රමාදී නැතිකම නැත්තම් ප්‍රමාදී නිසා ඒ භවවත් කාටවත් වැටෙන්නේ නැහැ ලෝක தত্ত্বය වැටෙන්නේ නැහැ. ඉතින් මේකට ලාටුවක් වශයෙන් මනුෂයාට මේ තණ්හාව තමයි ඒ පැත්තට යන්න දෙන්නේ නැතුව බැඳලා තියාගෙන ඉන්නේ. ඒ නිසා මහ බයක්, සංසාර බයක්, ජාති බයක්, ජරා බයක්, ව්‍යාධි බයක්, මරණ බයක් ඇති වෙනවා කියන්නේ. ඊට පස්සේ මේ බය කියන සංකල්පය තමන්ට වැටෙන ස්වරූපෙන් මේ අජිත මානවක නගනවා ස්වාමීන් වහන්සේ මහා සැඬ වතුරක්සේ එවනතම් මහා ප්‍රවාහයක් නේසේ මේ ලෝකේ පුරාවට හැම පැත්තරම මේ ඡණ්ඩ මේ සරපාර වතුරපාර ගලනවා ඒක බොහොම සංකර විදිහට ගලන්නේ කොහොමද මේක මං යම් ප්‍රමාණයකට මේචල් කරගන්නේ කීකර් කරගන්නේ ආම්බාම් කරගන්නේ කොහොමද මේක මම නැත කරන්නේ කියලා. එතකොට ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේක මේචල් කරගන්න ආම්බාම් කරගන්න මම සතිය රෙකමන්ඩ් කරනවා නැත්නම් අනුමත කරනවා සතියෙන් ආම්බාම් කරගත්ත මේ ප්‍රවාහ නැත්නම් මේ සැඩ වතුර ප්‍රඥාවේ සම්පූර්ණේ බහලා ගන්න පුළුවන් කියලා. මේ දෙක තමයි මේට ඉස්සලා අපි සාකච්ඡාට ඉදිරිපත් කරගත්ත ප්‍රශ්න අවස්ථා දෙක සහ පිළිතුරු අවස්ථා දෙක. මේ විදිහට මේ ප්‍රඥාවෙන් සහ සතියෙන් මේ විදිහට කෘත්‍ය කරන්න පුළුවන් බව පිළිඅරගෙන හෝ නැත්නම් ඒක පිළිබඳ වැටහීමක් අගයක් ඇති මේ මානවකයා අහනවා මේ තරම් වැඩ පරපතල වැඩකට සම්පාදනය කිරීමට ඇතිවෙච්ච මේ ප්‍රඥාව සහ සතියෙන් මෙතෙන්නේ කොහොමද කියලා. මේක කාටවත් අහන්න හිතන ප්‍රශ්නකුත් නෙවෙයි මේක සාමාන්‍යයෙන් හිතන්නේ නාස්තික ප්‍රශ්නයක් කියලා. මේ අවිද්‍යාව නැති කිරීම සඳහා පාවිච්චි කරමේ උපකරණ දෙකෙමුත් මිදෙන්න වෙනවා. මිදුත් නැත්නම් ඒ සම්පූර්ණ විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඉතින් පඤ්ඤා චේව සති චේව නාම රූපංච මාර්ග. මේ නාම රූප කියන පඤ්චස්කන්ධයෙන් මිදෙනා වගේම මේ මිදීමට පාවිච්චි කරන ලද මේ උපකරණ ටිකත් ඒකෙමොත් උපරුච්ඡනය කරන්න ඕනේ ඒක දුරුවන් කරගන්න ඕනේ කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට බුදුජානනාංශයෙන් දෙන උත්තරේ තමයි යත්ත නාමංච රූපංච අශේෂං උපරුච්ඡති විඥානස්ස නිරෝධේන ඉත්තේසං උපරුච්ඡති. මේ විදිහට ප්‍රඥාවෙන් සහ සතියෙන් අර සැඬ වතුර කීකරු කරලා ඒක අයින් කරලා පස්සේ ඒ කෙනාට මේ කියන්නේ රූප කර්මස්ථානත රූප කොටසය මේ වේදනාවේ මේ සංඥාවේ මේ සංස්කාර මේ විඥාන කියන ටික දැන් පේන්න පටන් ගන්නවා අර සැඬ වතුරෙන් කැළමිල්ලක් ඇති කරන්නේ නැති නිසා ඒ සැඬ වතුර tempat වෙච්ච නිසා එහෙම නැත්නම් ඒක කීකරු කරගත්ත නිසා ඒ ප්‍රවාහ කපලා ගිය නිසා යාට පේන්න පටන් ගන්නවා මේ පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය අපි පටන් අරගන්න වෙලාවේදී පහසුවටත් බුදුහාමුදුර අපට අනුමත කරපු නිසා අපි රූපස්කන්ධය පටන් ගත්තට නැත්නම් කාම කායනුපස්සනාවේ කායගත සතිය පටන් ගත්තට මේ පංචස්කන්ධයේ මේ බාහිරම සීවිත යොදවන ලද කුලීහි වායු වාගේ ටිකක් තමයි මේ රූපේ කියලා කියන්නේ ඊට යටින් මේට වැඩිය තක්කඩි ටිකක් ඉන්නවා ඒට වැඩි නැත්නම් වගකීතු කට්‍යයක් ඉන්න කට්ටිය වේදනාව වශයෙන් හඳුනනවා ඊට යටි යටින් ඉන්නවා ඊටත් වඩා සූක්ෂම නෝන්සුත්‍රකාරයෝ සංඥාව කියලා කියනවා ඊට යටින් ඉන්නවා සංස්කාර මේ ඔක්කොම නැති කරගෙන මහවරා තමයි විඥානය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි රූප පිළිබඳ කටයුතු කොච්චර කරත් ඒකේ හුලඟක්වත් මේ මහවරාට වදින්නේ නැහැ. නමුත් අපි ඉගෙන ගන්නවා කොහොමද සත්‍ය පාවිච්චි කරන්නේ කොහොමද ප්‍රඥා පාවිච්චි කරන්නේ කියලා මේ එදාට කුලියට අරගත්ත ඒ කුලී හේවායෝ ටික කීකරු කරගන්න හැදීමෙන් නැත්නම් මේ රූප කර්මස්ථානය පිළිබඳව අවබෝධයෙන් ඒ කෙනාට ඊගාවට තියෙන නාම කර්මස්ථානවල පිටම ලෙල්ල නැත්නම් ඊගාට ඉන්න හිතෝකාරෝ ටික තමයි වේදනාස්කන්ධය ඊට පස්සේ මේ නාමස්කන්ධයෙන් ඇති කරගත්ත මේ උපකරණ ආයුධ ක්‍රමසහ විදි දක්ෂතා අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය ඔක්කොම දවලා ඊට පස්සේ අපි නාම ශේෂ්ත්‍රයට බහිනවා ඉස්සරහම අපිට හම් වෙන වේදනාස්කන්ධය ඒක යම් ප්‍රමාණයකට කීකර කරකට පස්සේ පේනවා මේ වේදනාස්කන්ධයට මෙච්චර නටන්න නැත්නම් මේ වේදනාස්කන්ධයට මෙච්චර මේ නාටකම විචිත්‍රකරන්න ඊට යට ඉඳලා උදව් කරන්නේ සංඥාව ඒක නිසා වේදනාවලට වැඩි සංඥාව සියුම් නමුත් වේදනාව යම් ප්‍රමාණයකට තඩමාරු කරන්නේ නැතුව නිෂේධනය කරන්නේ නැතුව සංඥාවගේ ක්‍රියාකාරීත්වය දකින්න බෑ. ඒක නිසා යම් වෙලාවක යම් කෙනෙක් මේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ පිළිබඳව දක්ෂකමක් ඇති වෙනකොට නැත්නම් රූපස්කන්ධේ කියන තිරේ හැරියට පස්සේ වේදනාස්කන්ධේ කියන තිරේ පේනවා. ඊට පස්සේ ඒ තිරෙත් හැරියට පස්සේ ඊගාට තියෙන සංඥාස්කන්ධේ කියන තිරේ පේනවා. එතකොට පේනවා මේ වේදනා සංඥා රූප සහ වේදනා කියන එක මොකක්වත් නෙවෙයි උදු සංඥාම තමයි. හැබැයි අර ඉස්සරහ කටේ නටවන්න දාලා සංඥා පිටිපස්සට වෙලා ඉන්නවා. එතකොට පේනවා යම් ආකාරයකින් මේ කය නිසා රූප නිසා අපි සංසාරේ දුකක් වින්දද අපි මේ වේදනා නිසා දුකක් වින්දද මේ නූල් සූත්‍රයේ සේරම කරලා තියෙන්නේ සංඥාවෙන් දැන් එයා එළිගෙනවා එළි වුණාට පස්සේ ඒ යෝගාවචරය සංඥාත් එක්ක වැඩ කරන්න ගියාම අර රූපස්කන්ධය පිළිබඳ වැඩ කර ඇති දක්ෂතා ආයුධ උපකරණ මේ වේදනාස්කන්ධය නිසා ඇති කරගෙන තියෙන මේ දක්ෂතා ක්‍රමශාලීදී ආවදත් එක බලනකොට සංඥාස්කන්ධය නිකන් කිහෙල් බොඩයක් වගේ ඒ තලන්න මොකක්වත් දෙයක් නැහැ හැබැයි මෙයා දැක්කේ නැති නිසායි කිව්වා ඊට වැඩි ගොරෝසු කට්ට දෙකකින් ගහලා තිබුණ නිසායි මේ සංඥා මෙච්චර නැටුවේ ඒ නිසා රූප වේදනා පිළිබඳව කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද ඇති යෝගාවචරයට කෙලින්ම සංඥා ස්කන්ධයට ගුණ දෙනකොට එච්චර හටනක් කරන්න දෙයක් නැහැ. මොකද ඒ තරම්ම සංඥා කියලා කියන්නේ නිකන් වැල් ගැටපිල්ලෙක් වාගේ, කෙල් බොඩයක් වාගේ, ගැරන්ඩි හරක් වගේ එකක්. ඒ නිසා යා ඊට පස්සේ සංඥා ස්කන්ධ විනිවිදිනවා. නැත්නම් ඒකේ තියෙන ඒ ප්‍රයෝගශීලී ගතිය, ෂට ගතිය, මායාව ගතිය විනිකොට පේනවා. ඒකට යට ඉඳගෙන මේ සංඥාවගේ සාරිකොටේ ඉඳලා නැත්නම් ඒ හැවණල්ලේ සංස්කාර වැඩ කරන හැටි. මා ලව්ව මගේ කය ලව්ව මගෙන් වැඩ ගන්න හැටි. මගේ වචනේ ලව්ව මගෙන් වැඩ ගන්න හැටි. මගේ මනසින් මට වැඩ ගන්න හැටි. මම දාශක බාටපත් කරගෙන මේ කය වචන හිත කියලා මේ මට දීලා තියෙන ආයුධ ටික මට කියලා දුන්නට ඒකෙන් වැඩගන්නේ අධියමිතර වැඩගන්නේ මේ සංස්කාර සකස් කිරීම හරහා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මම මෙතෙක් කල් කාටද කඹරලා තියෙන්නේ? මං කාටද කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරලා තියෙන්නේ? බලනකොට ආඩම්බරයට ගත්ත හැම දෙයක්ම වාල්කමකටයි ගන්න වෙන්නේ. මම මේ මෙතෙක් කල සුද්ධ පවිත්‍ර කරමින් නඩත්තු කරමින් තින්ත ගාමින් ඔබ මට්ටම් කරන හිටියේ මේ හිර කඳවුරක මේ හිර කඳවුරේ නම්බුවක් නෙමෙයි මට තියෙන්නේ මට තියෙන්නේ ඒක ඇතුලේ හිලකාරයෙක් කියලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා මම මෙතෙක් කල මේ ලুকু ගයක් උළු අහපු ගයක් අම්මට අපටත් හදන්න බැරි එකක් කියලා මේ හිර කඳවුර ගැන ආඩම්බරයි හිටියට මම මේක ඇතුලේ රැඳවියෙක් විතරයි. මම මේ සංස්කාරයන්ගේ සුවච කීකර ගෝලයක් විතරයි. ඒ නිසා මෙතෙක් කල යමකට අපි ආඩම්බර වුණා නම් මගේ නිර්මාණශීලීත්වය කියලා යමකට අපි ආඩම්බර වුණා නම් මේක මගේ ප්‍රගතිය කියලා මොකක්කත් මේ වවල තියෙන්නේ නිර්මාණශීලීව කෙලෙස් වවල තියෙනවා. ප්‍රකෘතිශීලීව කෙලෙස් අතරට වැදගෙන තියෙනවා. ඒ මොකක්කත් නිසා නෙවෙයි මේ සංස්කාර අපේ නටවන නැටවිල්ල. ඒක දකින්නකොට ඒ යෝගාවචරයට මේ සංස්කාර කෙරේ මෙසේ අංගගන මේකට පොහොර දාපු අංගගන මේකට ආහාර දීපු සංස්කාරයන් තමයි ඊටාම නිඳිත විදියට ඊටාමත්ව තුච්ච විදියට ඊටාමත්ව පහත් විදියට නාහේ විදගෙන කුර ගහගෙන වැඩ කරන මීහරකටත් වැඩිය අපින් වැඩගත් හැටි දකිනකොට එයාගේ රූප පිළිබඳ තරම් හටනක් කරන්න වෙන්නේ සංස්කාර අයින් කරන්න මොකද එයා දකිනවා දැන් රූපයන්ගේ තිර වසා ගැනීමෙන් තොරව වේදනාවන්ගෙන් තොරව සංඥාවෙන් තොරව මේ සංස්කාර ස්කන්ධය වැඩ කරන හැටි දකිනකොට ඒ යෝගාවචරයට හුදු ප්‍රඥාවෙන්ම කියන අතපය හොල්ලන්නේ නැතුව මේක පිළිබඳව මෙතෙක් පොහොර දැම්ම වෙනුවට දැන් මෙයා කරන දේ දකිනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා මම මෙතෙක්කල් මේ හොරෙක් තමයි මගේ දරුවෙක් විදිහට තෝරාගෙන කන්න බොන්න දුන්නේ එයා පිටින් ඒ වගේ මේ කියන දේ අහන මං කියන දේ කරනවා කියන කතිය හිටියට හොරාගේ න්‍යාය පත්‍රය තමයි වැඩ කරලා තියෙන්නේ. ඒතර මේ වේදනා සංඥා සංස්කාර කියන මේ කාරණා තුන යම් කිසි කෙනෙකුට මේ කියන විදිහට මේක පිළිවෙලට නම් නොවෙන්න පුළුවන් එක්කෙනෙකුට වේදනා ප්‍රකට වෙන්න පුළුවන් සංඥා සංස්කාර එච්චර ප්‍රකට වෙන්නේ නැතුව අපි ඒ කට්ටියට කියනවා මේ సౌందర్యාත්මකව ජීවිතය දිහා බලන හැඟුම් බරව බලන කට්ටිය වේදනාව තමයි ගොඩක් අහුවෙන්නේ සංඥා ස්කන්ධය හඳුනා ගැනීම sannivedana ඒ වගේ පැති වලට උනන්දු වෙලා ඉන්න කට්ටිය දැනටම සංඥාවට අහු වෙලා තියෙන්නේ සංස්කාර කියලා කියන්නේ මේ සදාචාරවාදයක් කතා කරන එහෙම නැත්නම් සකස් කිරීම, හැඩ වැඩ කිරීම, රූපලාවන්‍ය යොව කරන කට්ටිය ඒකට අහු වෙලා ඉන්නවා මේ එක එක එක එක තමන් කරගෙන ආපු සංසාර පුරුදු අනුව වෙනවා නම් සර්වචනස මේ පෙන්වන්නේ සීල දෝක தත්ත්වයට ගැලපෙන විදිහට මේ විදිහට රූප වේදනා සංඥා සංස්කාර නැත්නම් රූප සහ නාම කියන මේ කොටස් දෙක එකින් එක එකින් එක බල විඳගෙන යනකොට විඥාණයට හැංගෙන තනක් නැතු වෙනවා විඥාණය නිකන් එළියට දාමු ගල් ගැඩවිල්ලෙක් වගේ යාගේ බලසේනාවල් ඔක්කොම දුර්වල වෙනවා. එතකොට මේ විඥානයේ දිහා බැලුවාම පේන්නේ විඥානයේ තාමත්ම හැදිච්ච නම්බුකාර පුරවැසියෙක් වගේ පෙනී හිටියට මේ රූප වේදනා සංඥා සංස්කාර කියන සේරටම ගොරපෙතක දොරකන් දීලා තියෙන්නේ මහා ඕරාමයා තමයි. මෙයා ඉස්සරහදී පාර්ථියම්බුණ අපිට පේන්නේ බොහෝම පිළිවෙලට අත පළඳගත්ත සදාචාර සම්පන්න ගතිය ඇති හොඳ නම්බුකාර මහත්තයෙක් වගේ. හැබැයි මෙයා තමයි මේ මුළු කණ්ඩායමම මේ මුළු මේ අපරාධ ව්‍යාපාරෙම මෙහෙवला තියෙනවා. ඒ නිසා යම් දවසක මේ විඥානයේ විසින් කරන මේ කටයුත්ත දකින්න එක මේ ලෝකේ තියෙන විශාලම මාෆියා ව්‍යාපාරයක මේ මාෆියා නායකයල්නවා. ඉතින් මේ විදිහට කරගෙන කරගෙන කියලා සර්වචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ විඥානීය කරන දේවල් වලට පොහොර දාන්න නැතුව, ඉනිමම් බදින්න නැතුව, ආහාර දෙන්න නැතුව මේ විඥානය කොටු කිරීමෙන් රූපයගේ තියෙන නපුරක් නැති වෙනවා, වේදනාව නපුරක් නැති වෙනවා, සංඥාව නපුරක් නැති වෙනවා, සංස්කාර නපුරක් නැති වෙනවා. ඒ නිසා විඥාන නිරෝධෙන් එත්තේ සංඋපරුච්චති. මේ සියලු පංචස්කන්ධය නැත්නම් මේ උපාදානස්කන්ධ වල උපාදාන ස්වરૂපය දුරුවන් කරාට පස්සේ එයාට විෂ මරාගත්තා වගේ එහෙම නැත්නම් ඒකේ තියෙන නපුරයින් කෙරුවා වගේ ඒ රූප වේදනා සංඥා සංස්කාර විශේෂයි නව දර්ශනයක් එහෙම නැත්නම් ඒ වගේ තියෙන දුක් දෙන ගතිය නැතුව ඒක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ඒකට යටත් නොවි ජීවත් වෙන්න පුළුවන් ගතියක් වෙනවා ඒක අපි කියනවා සෞපතිශේෂ නිර්වාණය කියලා තාම උපදි ටිකක් තියෙනවා. තාම රූප තියෙනවා. තාම වේදනා තියෙනවා. සංඥා සංස්කාර තියෙනවා. නොත් ඉස්සර වගේ රූපයන්ට දාශකම් කරන්නේ වේදනා වල සංඥා වල සංස්කාර වල විඥාන දාශකම් කරන්නේ නමුත් ඒවා ජීවෙනකන් ඒකත් එක්ක ජීවත් වෙනා ඊට පස්සේ නිර්පතිශේෂ නිර්වාණය ඒකත් කෙරුණාට පස්සේ ආයේ විදියට පොරදීමක් එකතු වීමක් වෙන්නේ අනාකූල ප්‍රවාහය ආකූල ප්‍රවාහය අනාකූල භාවයක් වෙන්නේ මේක තමයි ਸਰවචනාංශගේ මේ ਸਰවඥ විග්‍රහය. ඉති විග්‍රහයේදී මේ අචිතමානවකයේ තියෙන දක්ෂකම තමයි අර අවිද්‍යාව දුරුවන් කිරීමට එහෙම නැත්නම් අවිද්‍යාව දුරුවන් කරන පාවිච්චි කරන ප්‍රඥාවත් ඒ වගේම මේ සැඩවතුරු මෙල්ල කිරීමට පාවිච්චි කරන සතියත් මේ දෙකනොත් අපි විමුක්තිය ලබන්න ලබන්න ඕනේ කියන එක. උගෝදෙනෙක් ඒක කරන්නේ ඒගොල්ලෝ හිතනවා මෙච්චර සේවයක් කරුම් මේ ප්‍රඥාවට වැඳ වැඳ කබඩ් එක තියාන 13 වංශලා වගේ වැඳ වැඳ ඉන්න ඕනේ. නැත්නම් මේ සතිය සූචකී කර ගෝලයක් නැත්නම් හොඳම කල්යාණ මිත්‍රය කියලා යටත් වැඳ වැඳ ඉන්න වෙනවා. නමුත් අන්තිමට ඒ දෙක ඇණයක් වෙනවා. මේ දෙක මුත් අයින් කෙරුවේ නැත්නම් අර වෙච්ච අයින් කරගත්ත විමුක්තිය අංග සම්පූර්ණ වෙන්නේ ඒසහනවා කොතනද මේ ප්‍රඥාවයි සත්‍යයි නිරුද්ධ වෙන්නේ කියලා. ඒක තමයි උගා කමාරු මේ අපි ලෝකේ සම්මතයේ පිළිඅරගෙන තියෙන ක්‍රමයට මේ ලබන නිවන නැත්නම් මේ ලබන දුකින් නිදහස් වීම අංග සම්පූර්ණ කිරීමට. ඒ නිසා මම හිතන්නේ අපි කොච්චර භාවනා කරත් මෙච්චර වමනායෙන් ලබාගත් මේ ප්‍රඥාව දුක්ඛ සත්‍යයට අයිති වෙන එකක් කියලා හිතාගන්න බුදු කෙනෙක්ම කියලා දෙන්නවා. මේ කියන සතිය මේ දුක නැත්නම් මේ තණ්හා ආදී ස්රෝතයන් ප්‍රවාහයන් නතර කිරීමට පාවිච්චි කරන මේ සතිය අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයට බව කවුරුත් හිතන්නේ ඒක හිතන නෑ නෑ ඒක සුවිශේෂී ආයුධයක් උපකරණයක් ඒක නිසා ඒක ඒක ඉතුරු වුණාට කමක් නැහැ කියලා. ඉතින් භාවනා ක්‍රමය ගැන විස්තර ඉදිරිපත් කළා. ඒ මහසිසයිද ස්වාමීන් වහන්සේගේ පොතේ ඒ සංසේ විශේෂ පරිච්ඡේදයක් අරගෙන පෙන්නනවා. මේ ප්‍රඥාව සතිය කියනවා චෛතසික සියලු චෛතසිකයි කියන්නේ දුක්ඛ සත්‍යය. හැබැයි ඒකේ කෘත්‍ය සාධනයක් තියෙනවා. ඒක පාවිච්චි කරලා වැඩ ටිකක් ගන්න පුළුවන්. ඒ වැඩ ටික ගත්තට පස්සේ ඒ ආයුධ ඒක අතාරින්න ඕනේ. ඒක අපිට පේන්නේ හෙලපා වුණාට පස්සේ හැරමිටිය විසිකරන එක හොඳ නැති දෙයක් කියලා. අපිට උගන්ලා තියෙන්නේ මේ හෙල නගින්න උදව් වෙච්ච හැරමිටිය හෙලපා වුණාට විසිකරන්න එපයි කියලා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ගංගෙන් එකතු වුණාට පස්සේ ඒකට වෙන්න හදාගත්ත පහුර ගොඩදි කර තියාගෙන යන්නේ මොඩෙක් කියලා. ගඟේ ගොරනාට පස්සේ ගඟේ කොපා කරලා බලයන් නැත්තම් වෙන පැත්තකට උඩින් කියලා ඵලයක්. ඉතින් මෙව තමයි අපිට මේ ගැඹුරට භාවනා කරගෙන යනකොට අපිට කොකු වදිලා තියෙන තැන, අපි අහුවෙලා තියෙන තැන, අපි මේ තියාගත යුතු, ආතර යුතු, ගත යුතු, තහල යුතු කියන දේවල් දිගේ මේ ගමන් කරන්නේ. අන්තිමට මේ මල්ලේ තියාගෙන මේ රකින්න දේ ඇණයක් වෙනවා, පිළිකාවක් වෙනවා. ඒක අතහරින්න දන්නේ නැහැ. අපි මේ සම්මත ක්‍රමයට බලන්නේ නිසා. ඒ නිසා එවැනි සරුවචනාංශ ලංකකට ගිහිල්ලා මේ ප්‍රශ්න දෙකකට ලැබිච්ච පිළිතුරු වශයෙන් හම්බෙච්ච මේ ප්‍රඥාව සහ සතිය මම ගැලවෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා. බුදුහාමරගේ ප්‍රශ්නයක් අහනවා කියන එක පොඩ්ඩක් හිතන්න. අපි කවදාවත් කරයි. කවදාකවත් අපිට කරන්න බෑ. අපි හිතන්නේ මේ ප්‍රඥාව තමයි මගේ හොඳම කල්යාණ මිත්‍යා. මේ සතිය තමයි මට මේකට පාර හදලා දුන්නේ. ඒක අපි හැමදාම මේකට වැඳ වැඳ ඉදී. මෙතෙක් කලොත් අපි කෙරුවේ ඒක තමයි. ඒ ආයුධ වලට වැඳ වැඳ හිටපු එක තමයි. ඒ නිසා මේ ක්‍රමයේදී ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යනකොට අවසාන හරියට යනකොට ඒ ප්‍රඥාව සතියත් කියන දෙකත් දුක්ඛ සත්‍යයට වැටෙන බව තේරුම් ගන්න නම් බෑ. ඒක කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න තියා තේරුම් ගස්සන්න ගියත් තේරුම් කරලා දෙන්න ගියත් අපිට පේන ප්‍රතික්‍රියාව. ඒ ධර්මයට අපි මේවට ප්‍රසාද හැඟි පහල කරගෙන ආයුධ නෙවෙයි ආයුධ වලින් එහාට ගිය මොකද්ද කියලා පාඩ ගන්න තියෙනවා. ඉතින් මේ ප්‍රඥා සහ සතියත් අතහල යුතු නම් සද්ධා විරිය සමාධිය වගේ දේවල් ගැන කොමන කතාවක්ද? අපිට වෙන ශ්‍රද්ධාව අපේ ආගම් මාර්ගයට යොමු කරන්න අපිට මුල් වෙච්ච ප්‍රධානම මෙලෙක්කම ආධාන සුළු ගතිය කියන. ඒකම වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඊ අපි ඒ ටික ඔක්කොම ගත්තේ මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ටික ගත්තේ මේ නීවරණ පහ අයින් කරන්නයි. එතකොට ඒ නිසා අපිට නීවරණ වල තියෙන භයානකම නැත්නම් නීවරණ වල තියෙන ගැඹීරත්වය නිසා අපි හිතුවේ ඒක අයින් කරන්න බැරි වෙයි කියලා. නමුත් අයින් කරපු මේ ඉන්ද්‍රිය පහ ඊගාට ඇණයක් වෙනවා. ඊගාට පිළිකාවක් වෙනවා. ඒක අයින් කරන්න ඕනේ. ඒ නිසා එංගලන්තදී දෙවෙනි ලෝක යුද්ධයේදී එංගලන්තය ඇමරිකාව රුසියාව කියන මේ රටවල් තුන එකතු වෙලා මිත්‍ර පාක්ෂික එකතු වෙලා දෙවෙනි ලෝක යුද්ධය දිනුවා මිත්‍ර පක්ෂයේ සඳහන තුන හැදුනේ ඇමරිකාවත් එංගලන්තයත් රුසියාවත් එකතු වෙලා. එංගලන්තයේ ජී වින්ස්ටන් චර්චිල් තාමත් දක්ෂ දේශපාලනඥයෙක්. ඉතින් යා යුද්ධේ ඉන්නකම් මිනිස්සු පුදුම විදියට යා ජාගමැති කරා යුද්ධෙන් පරිදිච්ච ගමන් ඡන්දෙන් පෙරතුවා. එච්චරයි. ඒකයි දේශපාලනය කියන්නේ. යුද්ධ තියෙනකන් එයා ඊටම දක්ෂ විදිහට ක්‍රමසහවිත සල්සෝ දුක් විඳගෙන හෙම්බිලිසාව හදාගෙන රුසියන් කාර්ය හම්බ වෙලා ඇමරිකන් කාර්ය ගාවට ගිහිල්ලා කොහොම හරි කරලා ගැට ගැහුවා ඒක ඒ රට එයා හොඳ දේශපාලනඥයෙක් විදිහට සැලකුවා. නමුත් ඊට පස්සේ රටේ යුද්ධ ඉවර වෙලා සාමේනකොට ඒකේ ආර්ථික ක්‍රියාවත් කරගෙන යන්න මේ මනුස්සයා එච්චර සුදුසු නෑ එතකොට එයා ඡන්දෙන් පරදන්නවා. ඒව දේශපාලන ප්‍රජාතන්ත්‍රයේ තියෙන උත්කෘෂ්ඨතයි. ඉතින් අපි එහෙම නැත්නම් මේක තියාගෙන ඉන්න ඕනේ කියලා කියනවනම් ඒ ඒ ඒ වැරදි අදහසම අපට බාධාවක් වෙනවා. මේ මගේ පුද්ගලික අදහස මේ බාධා වැඩියෙන්ම කරන්නේ සමාධිය. සමාධියක් හදාගත්තට පස්සේ ඒ සමාධියට අපි කරන මේ ගරුබුබන් නිසා සමාධිය ආපිට අපිව විනාශ කරනවා. සමාධිය කටයුත්ත කරාට පස්සේ ආ පෙන්ෂන් යවන්න ඕනේ. ඒක අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්න බැරිම චෛසික තමයි සමාධිය. සතිය යම් ප්‍රමාණයකට පුළුවන්. ප්‍රඥාවත් ටිකක් අමාරුයි. මොකද අපි හැම වෙලාවෙම මේ ප්‍රඥාවට පුදුම කරුගාම්භීර විදිහට සලකන්න පටන් ගන්නවා. උනට වැඩිය මොකාට සලකන්න කියත් ඌ ඇණයක් කරනවා. ඌගේ වැඩේ වුණාට පස්සේ කියනෝනේ පොඩි උදව්වක් කරන්න මෙතන යන්න පුළුවන්. වැඩි ඉවරනම් කර්මාව කළා කියන මට පොඩි උදව්වක් කරන්න ගියම ඕන දෙයක් කරනවා කළා. මෙතෙන් කොටයි වෙන්නේ. ඒක තමයි අර කරන්නේ ලොකු උදව්. ඉතින් ඒතකොට ඉතන ඒ අසත්පුරුෂකමක් ඒක මේ කෘතගුණ සැලකීමක් නෙවෙයි. ඉතින් ඒක නිසා යර්වචනාංශේ කියන්නේ මේ අම්මයි අප්පයි මරන්න බැරි එකට කොහොමද නිවන් දකින්න බෑ. ඒ උදව්වට ගත්තට පස්සේ ඒක අයින් කරන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේක ඇණයක් වෙනවා. ඉතින් මේක මේ දේශපාලන කරන කට්ටියට එනවා හරි ෂෝක් පානවා. මේක දන්නේ නැත්නම් කිසිම ආයතනයක් පාලනය කරන්න බෑ. ඒක නිසා තමයි වැඩිම බාධා කරන්නේ මේ මෙවට සලකන්නේ. ඒක මම පුත්කලික මතේ නැවතත් කියනවා. පිටාම අමාරුවෙන් තමයි මේ සමාධිය හදාගන්නේ. ඊට පස්සේ සමාධිය ලාටුවක් පාටපත් වෙනවා. සමාධියම වාතයක් වෙනවා. ඒක වැඩ අරගෙන ඒක විසි කරන්න පුළුවන් නම් යා කුක චීකර කුක්කෙක් වගේ ජූ ජූ කියනකොට එනවා ඵලයන් කියනකොට. ඉතින් මේ අපි අද මේ සාකච්ඡා කරන්න හදන්නේ මේ නාම රූප වල උපරුච්චණය එහෙම නැත්නම් නාම රූප නිරුද්ධ කිරීම ඒක විශේෂ වශයෙන් ප්‍රඥාව සහ සතිය කියන නාම ධර්ම දෙක දුරුවක් කරන්න හැටි ඒක ටිකක් ඇඟරි දෙනවා ඉගෙනන්නේ අනොට චිත්ත බේතක් වගේ ඇඟරි දෙනවා නමුත් කතාව පටන් ගන්න පුළුවන් අපි මේ දවස් ටිකේම කතා කරපොත් ප්‍රශ්න උත්තර වැඩපිළිවෙල විශේෂයෙන්ම කතා කරපො අපි දන්නවා අපි මේ සියලු කාම සහ කාම සංඥා දුරු කිරීමට අපි රූප කර්මස්ථානයක් ඉදිරියට කර ගන්නවානේ නැත්නම් කායන පස්සන ඉදිරියට කර ගන්නවානේ මේ කය හෝ ආනපාන හෝ පිම්බි මැකිලිම හෝ නැත්නම් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් තියෙනවා ඉතින් මේකදී අපි මේ වැඩ පිළිවෙලට තේමා වශයෙන් ගත්තේ වාඩි වෙලා තමන් ඉන්න ඉරියව්ව හෝ එහෙම නැත්නම් මේ ආස්වාස් ප්‍රසවාස දෙක තමයි අපි රූපය කියලා මෙතෙන් ගත්තේ. ඒ කියන්නේ මේ රූප වල මෙතන අජත්ත ආරම්මණය. නැත්නම් රූප කිව්වහම අපිට සම්මත වශයෙන් ගන්න බලව මුළු චක්‍රවාටේම රූප තමයි. නමුත් මේකේදී අත්දැකිය හැකි කොටසට අපි ගත්තේ අජත්ත ගෝචර ආරම්මණය විදිහට මේ මගේ කය මගේ කායෙන් තමයි මගේ කායට සාපේක්ෂව තමයි මේ බාහිර දේවල් සාපේක්ෂව තමයි පවතින නිසා අපි ලා කාය දැනගත්තනම් බාහිර දේ දැනගත්තා. ඊට පස්සේ කායෙමුත් ගෝචර දේ ගන්න ඕනේ අගෝචර දේ ගන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේ කායේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන වයිදී සර්වචනාංශේ ඉල්ලීම් හොඳට තෝරලා බේරලා කියනකේ ආපෝ ධාතු වගේ දෙයකින් භාවනා පටන් අරගත්තොත් අල්ලන්නම බෑ. කරලා වැඩක් නෑ කාටවත් භාවනාවට බැස ගන්නවත් බෑ. ඒකට පටවිතේජෝ ධාතු දෙක ඊගාවට අමාරුයි. ලේසිම එක තමයි වායෝ ධාතු. ඒ නිසා ඒක ගෝචර අජ්ජත් අරමුණු වශයෙන් ගන්න. එහෙම නැත්නම් මේ බිම්බීම හැකිලිම ක්‍රියාව. උස්ම ගන්න හෙළන ක්‍රියාව. ඉතින් ඒ ටිකට සරුවචනanse අපිට උදව් කරනවා. අපි ගෝ අජ්ජත් අරමුණක් ගත්තත් අගෝචර දෙයක් ගත්තොත් අපිට ඒකට බැස ගැනීම මංගලාවතරණය පිවිසීම අමාරු. ඒ නිසා අපි ගෝචරජ්‍යතර මොදිර ගන්නේ වායු පොට්ටබ්බ ධාතුව. ඉතින් වායු පොට්ටබ්බ ධාතුවේ එක රූපකයක් තමයි ආශස් ප්‍රසාස. අනික් රූපකේ තමයි මේ පිම්බීම හැකිලිම. එහෙම නැත්නම් මේ කයේ සිදුවෙන කම්පන චංචල තෙරපීම් හැකිලිම් ක්‍රියාකාරකම් සේරම වැටෙනවා මේ වායු ධාතු ක්‍රියාවට. ඉතින් ඒකේදී අර නිතිපත එක ලයකට සිද්ධ වෙන දේ තමයි ආස්වාස් ප්‍රසවාස. අනිකුත් සේරමත් මේ මල්ලේ තමයි තියෙන්නේ. ඉතින් ආස්වාස් ප්‍රසවාසය මේ වැඩිදී හොඳ කීකරු හොඳ පදනමක් සකස් කරනවා. ඉතින් මම ගොඩාක් දුර වෙලා ගන්න යම් කිසි වෙලාවකට යම් කිසි කෙනෙකුට මේකේ තියෙන පසුබිම තේරුම් ගන්න මේකේ තියෙන වටිනාකම තේරෙන ආනාපානිය අහුණයි කියලා හිතමු. අහුණාට පස්සේ ආයක වටිනාකම දැනගෙන මේ සියලු කාම ගුණයන් සියලු කාම සංඥාවන් දුරුකරන මේ ආනාපානෙට පිවිසීම නැත්නම් ආනාපානය සමීප කරගැනීම, උත්සන්න කරගැනීම, ආසන්න කරගැනීම තමයි භාවනා ජීවිතේ පළවෙනිම කෘත්‍යය. එහෙම නැත්නම් මේ මූල කර්මස්ථාන දෙක හාද වෙන එක. ඉතින් ඒකනේ අපි මේ සියලු පරිසර සාධක, අධ්‍යන්තර සාධක, ඉරියව්ව, සිල් ගැනීම මේ සියලු දේවල් කරන්නේ. කරලා මේ ආනාපානය ඉස්සර කරගෙන බලන්න හිටියොත් ඒකට අපි අර ප්‍රශ්න සාකච්ඡා කරුවේ එක ආස්වාසයක් බැලුවත් ඒකේ නිරුද්ධ වීම තියෙනවා. උස්මක් ඇති වුණා නම් උස්ම නැති වෙනවා. නමුත් අපිට ඒක පේන්නේ භාවනාව කරුණා සතිය කරුණා මට ආනපනේ අල්ලන්න බෑ මට ප්‍රසආස්වාසය අල්ලන්න බෑ කියලානේ අපි මේ නිරුද්ධ වීමම ගන්නෙම ඇනේකටනේ අරියාදුවටනේ ප්‍රසවාසී නිරුද්ධ වීමත් අරියාදුවට ගන්න. මොකද අපි නිත්‍ය සංඥාවේ මේක අල්ලන්නේ. ඉතින් මේක ගොඩාක් බබත් එක කතා කරලා හොරතල් කරලා කරලා තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ ආස්වාසේ එකක් දැක්කයි. ඒක ලොකු යාග්‍රහණයක්. ඒක කොහොමද දැක්කේ කියන්නකෝ. කොහොමද අත්දැකීම කියන්නකෝ. ඉතින් මෙයා බලන්නේ ආස්වාස ගොරෝසු වෙලාව. යන්තම් අල්ලන්න පුළුවන් මොකද සතියේච්චර දියුණු නැහැ සමාධිය දියුණු නැහැ ඒ නිසා ගොරෝසු වෙලා ගන්නවා ඒකත් විශාල හොඳ ආරම්භයක්. ඉතින් හොඳට කතා කර කර ඒකත් එක්ක යාළු වෙනකොට තමයි පේන්නේ මේ ආස්වාසය කියන එක සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි. ඒක කඩේකින් කියන අපේ වක්වත් එක දිගට තියෙන එකක් නෙමෙයි. ඒ හේතු ධර්ම නිසා මේ වෙලාවේ පැන නගිනවා. පැන නගිලා උග්‍ර වෙච්ච වෙලාවේ වැටෙනවා. පැන නගින්න ඉසල තේරෙන්නේ නැහැ. පැන නගිලා නැති උනාට පස්සේ තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචරය හිතාන ඉන්නවා මේ ආනාපාන කියන්නේ හරියට නිකන් මීටර කෝදුවක් වගේ එක දිගට පටියක් තියෙයි කියලා. එන්නක අපේක්ෂා කරන තමයි මේ ඉල්ලන්නේ. නමුත් එහෙම ගන්න මේ තියෙන්නේ. මේ නෑ ටික් ටික් ටික් ටික් පලක් තියෙනවා වගේ තියෙනවා. ඒක වුණත් අල්ලනවා කියන කමාවේ. ඒ ඇල්ලුවට පස්සේ තමයි ਸਰවඥාසිතෙමනි පාඩම් පන්තිදී. හරි. දැන් ඉනේ නානපණේ අහුවෙනවද? එනේන ආශාසාව වෙනද එනේන ප්‍රසවාසාව වෙනද ඒකට ඔව් කියන්න ගොතකගා හරි ඔව් කියන්න පුළුවන් නම් කියනවා මේක කොහේ ඉඳලා දෙන්නේ කියලා පොඩ්ඩක් බලන්නකෝ දැන් ආශාසයේ දිගටම තියෙනවා ප්‍රසවාසයේ ඉන්න බෑනේ ප්‍රසවාසයේ දිගට තියෙන ආශාසයේ ඉන්න බෑනේ ආශාසයේ ප්‍රසවාසයේ විනාශ කරගෙන එන එකක් ප්‍රසවාස කියන ආශාසයේ විනාශ කරගෙන එන එකක් මේ දෙන්නට දෙන්න තන්නේ කර එකක් නිරුද්ධ කරනවා නෙවෙයි මේ නිරුද්ධ වෙන තැන හෝ හට ගන්න තැන මල්ලෙන් ගහලා වහන එක තමයි තෘෂ්ණාව කියන්නේ. තෘෂ්ණාව කරන්නේ මතු පිට ටික ගැට ගහලා පෙන්නනවා. අට ගන්න හැටි පෙන්නන්නෙත් නෑ. මේ නැති වෙන හැටි පෙන්නන්නෙත් නෑ. අපි පොඩි දරුවෙකුට බබෙක් හම්බ වෙන හැටි පෙන්නන්න යන්නේ ඒක සමාජ විරෝධී. බබෙක් හම්බ වෙනක තිඹිරි ගැට ගෙනියලා වැඩි හිටියෝ විතරක් එකතු වෙලා ඒක රහසට කරන්නේ. ඒක පොඩියෙකුට මිනිහක් පෙන්නන්නෙත් නෑ. ඒක දැකපු එක තමයි හිතාතු කුමාරට සතර පෙර නිමිති උනේ. ජාතිය නම් දැක්කේ නැහැ. ජරා ව්‍යාධි මරණ දකිනකොටම මිජිකල් සුද්ධෝදන රජු මොකද කරේ? දෙඩෙක් පෙන්වෙන්නේ නැහැ, මලකටක් පෙන්වෙන්නේ නැහැ, පැවිද්දක් පෙන්වෙන්නේ නැහැ. මේ මනුෂයා දැක්කේ රම්මිසොරම්මේ සුබෝල තියෙන මේ සොරංගනාවි වගේ මේ රාජකන්‍යාව වෙවිලා පවන් සලසලා ඛණ්ඩ දෙනවා, පොණ්ඩ දෙනවා, අතපය මිලිකනවා. ඉතින් හිතුවා මේක තමයි මුළු ලෝකෙම කියලා. කවදා හරි ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක දැකපු ගමන් හිතුණා. යකෝ දැන් දැකපු රජසපයි මේ දෙක කොහොම ගලපන්නේ? කලබන්න දැනුවත් ඒකත් දැන් ඡන්නමතිය රජුව උඹටත් ওই ටික වෙයි. නාකිත්තරිකට තෙයි උඹටත් ওই ටික වෙයි. ආයිති මොකද්ද කරන්නේ? ඊ ඇති වෙච්ච කලකිරිල්ල ඊතාව හම්බුණා තමන්ගේ අඹුවට දරුවෙක් හම්බුණයි කියලා. ඔන්න එතකොට උප්පත්තියක් තේරෙන්න පටන් ගත්තා. මේ ඔක්කොම වසංගලන තිබ්බේ. දකින්නටම හිතුවා කොමන නැටුම් කෙලි කවට සිනාදා. දැන් අපි හතර පෙර නැමෙති හතර සැරයකට වැඩි දැනලා තිබුණාට අපිට කොහොම හිතෙන්නේ අපේ ජීවිතේට හතර පෙර නැමෙති කී සැරයක් ඇවිල්ලා ඇද්ද? අපි ඉතින් මා කාල කන්නවා කිව්වා දකින්න වෙන එක හොඳ නෑ. අපිට ඕන කරලා තියෙන්නේ මේ වගේ නගරයක තියෙන මේ කුලංගනාවන් සහ පුර පුරවැසියන් එකතු වෙලා මධ්‍යම වයසේ සියල්ලම ආලිංගන පාගෙන බොහෝම සුකෝභෝග හොඳ පිරිසිදු වීති. හොඳ ලස්සන හදපු ගෙවල් දොරවල් වල ඉන්නකොට අඩේ. අතමිට කාසිපණ හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකෙම වන්නම් කියලා ලංකාවට ගිහලා ආර්ථික ප්‍රතිපත්ති උගන්වන්න හදනවා. මේ කරන්න පුළුවන් මොකද ලංකාවේ බැරි. මෙච්චර අමනියෝ නෑ ඒකයි ප්‍රශ්නේ. මේකේ පෙන්නන්නේ සුභසික්තිය විතරයි දෙයන්නාන්සමාවු ලෝකේ. කිසිම නරක දෙයක් නෑ. පේන පේන එක බොහෝම ලස්සනයි. පුරංගනාවන් ඉන්නවා, පුරවැසියන් ඉන්නවා, වාහන තියෙනවා, පිරිසිදුයි ලස්සනට හදලා තියෙනවා, ගෘහ නිර්මාණ තියෙනවා. වසංගලන තියෙන්නේ. මේකමයි අපි ආනාපානෙත් අපේක්ෂා කරන්නේ. හටගන්න හැටි බලන්න යන්නේ නැහැ. බැලුනත් ඉස්නාව සතිය කරලා ඉන්නේ. ආනාපාන ජීවෙන හැටි දැක්කත් ඉස්නාචි. ආනාපාන බලන්න ගියාම මොනවද පේන්නේ? මගේ සතිය කරලා. ඉස්මේ කරන හැම අපේ මේ කන බින්දුවක් නැත්නම් මේ මේ නිදහසට කාරණාවක්ම මුල සහ අග බලන්න තියෙන අකමැත්තයි වෙන්නේ. අපිට ඕනේ ඒකාකාරීව නිකන් ටේප් එකක් දිගේ අත ඇදගෙන යනවා වගේ. යානි කෝතුවක් දිගේ අත ඇදගෙන යනවා වගේ දැන් ආනපානේ තියෙයි කියලා. ඉතින් කවුරු සමහර කට්ටිය කියන්න හදනවා. ඉතින් දන්නවා අමු බොරුව මේ කියන්නේ කියලා. කමඨාන් සුද්ධ කරනකොට එහෙම කියනවා මට එක දිගට ආනපානේ විනාඩි 15ක් විතර වැටුණායි කියලා. ඉතින් දන්න මේ බොරු කියනවා නෙවෙයි හැබැයි ඔකට ඉතින් වෙන කියන්න වචන නැහැ බොරුව තමයි. ඉතින් පේන්නේ නැහැ. එහෙම පේනවා කියලා හිතුණාට අපි චිත්‍රපටියක ඒ මිනිස්සේ කතෝසන අපේ නායක දිගට පෙන්න කිව්වට හොඳට ප්‍රොජෙක්ටර් එක දිගට බලන්නේ බලන්නේ 150ක් අන්ධකාරය ඉඳලා තියෙන්නේ. කැඩි කැඩි යන මේ ආලෝක ධාරා හරහායි මේ ඇනිමේෂන් එක පේන්නේ. එක එක ස්ලයිඩ් එක ගත්තා නම් එකකවත් චලන නැහැ. ඒ ඡායේ ස්ලයිඩ්ස් දෙකක් මැද හරි අන්ධකාරයක් තියෙනවා. මුළු චිත්‍රපටය පුරාට අන්ධකාරය පේන්නේ නැහැ. අන්ධකාරය දැක්කොත් අත උස්සනවා කියන එක ලස්සනකුත් නැහැ. නිසා චිත්‍රපටය හදලා තියෙන්නේ අන්ධකාරය පෙන්වන්නෙත් නෑ මේ නිශ්චල ඡායාවලියුයි මේ චලනචිත්‍රයක් මැවෙන බව පෙන්වන්නෙත් නෑ ඉතින් මේ දෙක වෙන්න අන්ධකාරය තියෙන්න ඕනේ. ඉඳගෙන ඉන්න ඕනේ අන්ධකාරය. ඒ වගේ තමයි මේ ආනාපානය කියලා අපිට එක දිගට වැඩ පිළිවෙලක් අපේක්ෂා කරන එකමත් අවිද්‍යාව. ඒ නිසා ආනාපානය අහුවෙනවයි කියලා කියන්නේ අතනින් එකක් අහුවෙන, ඊගාට තව එකක් අහුවෙන, ඊගාට තව එකක් අහුවෙන, ඊගාට තව ඒකේ පැවැත්මක් තියෙයි. මේක දැක්කට පස්සේ සරුවචන්ස අපේ අවධානය යොමු කරන මේ තණ්හා විශ්ව වසාය ගන්න හදන ආරම්භය පොඩ්ඩක් බලන්න, ඉවරන තැන පොඩ්ඩක් බලන්න. ඉතින් එහෙම යනකොට ඔන්න යෝගාවචරය කියනවා මේ කානාපානය ඇතුළේ බලනකොට ආනාපාන 1000ක් කමාරක් තියෙනවා. අන්ත ඒක ආස්වාසයක් ඇතුළේ ආස්වාස 1000ක් කමාරක් තියෙනවා. ප්‍රසවාසයක් ඇතුළේ ප්‍රසවාස 1000ක් කමාරක් තියෙනවා. ඉතින් මේක දිරච්ච දෙයක්. මේක පුස්කාප එකක්, කුල්ලු ගහප එකක්. ඉතින් ඒකේ දිද්දිකට බලන්න යනකොට පේනවා මේක හටගන්නක් සහ අවසානයක් තියෙනවා. ඒකට අත්තනින් මෙතනින් අකමැත්තෙන් දාඩිය දාමින් වක්කාරගති පාමි මේ ආස්වාසේ නිමාවක් තියෙනවා ප්‍රස්වාසේ නිමාවක් තියෙනවා ඒක වාර්තා වෙන්නේ යෝගාචරයේ අත්තරද්දක් විදියට කවම කවදාකවත් යෝගාචරයේ මම මේක මේ විදියට දැක්කයි කියලා වාර්තා වෙන්නේ නැහැ වාර්තා කරන්නේ නැහැ මොකද ඒක අවමංගල්‍යයක් දෙන්න අපිට උගන්ලා තියෙන ඉස්කෝලේ ජීවන ආස්වාසේ කියලා වෙලා ගියා ප්‍රස්වාසේ මේ කියලා වෙලා ගියා ඉතින් ඒක නිසා මේ එක එක වහගෙන යනවා ඒක හොඳටම පේනවා. වම ගැන කතා කරලා වමට බර ගන්නකොට දකුණ ඉස්සෙනවා අපිට පේන්නේ. බලන්නේ නැහැ. දකුණට බර ගන්නකොට වම බර අරිනවයි කියන එක ඒක දෙකම අල්ලන්න බෑ. ඒක හදලා තියෙන්නේ මේ යන්ත්‍රය එහෙමයි. ඉතින් බුදුරජාණන්සේ කියනවා දැන් හරි එතකොට වම ගන්නකොට දකුණට මොකද වෙන්නේ? දකුණ ගන්නකොට වම මොකද වෙන්නේ කියලා බලන්න යනකොටම ඔළුව තෝත්තු වෙනවා. ඉතින් නමුත් පේන තියෙනවා මේ දෙන්නට ගමනක් යන්න නම් එක්කෙනෙක් බර ගන්නකොට එක්කෙනෙක් බර හැල්ලු කරනවා එක්කෙනෙක් බර හැල්ලු කරනවා අනිත් කෙනා බර ගන්නවා. ආස්වාසේ දියුණු වේගෙන එනකොට ප්‍රසවාසයේ සලකුණක්වත් තියෙන්න බෑ. ප්‍රසවාසයේ දියුණු වෙනකොට ආස්වාසේ සලකුණක්වත් තියෙන්න බෑ. මේ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ බව යෝගාචරය තේරුම් ගන්න නැතුව ආස්වාසේ මුලමඳාක බලන්න බෑ ප්‍රසවාසයේ මුලමඳාක බලන්න බෑ. දැන් මේ දෙක දැකපුවම කුලප්පු වෙන උනොත් කලබල වුණොත් ඒක කියන අවිද්‍යාව කියලා. සත්‍යයට අකමැත්ත කියලා. ඒක කලවල වෙන්න එපා. මේක මේ ඇත්ත පේන්නේ දැනුයි. එනිසා ඒක හේම තියෙදි දිගට බලාගෙන ඉන්න කියලා මේ ඇති මේ හට ගැනීම සහ නැතිවීම දකිනකොට කරප්පන් හදාගන්න නැතුව බය වෙන්නේ නැතුව ඒකට කලබල වෙන්නේ නැතුව ඒක භාවනා කරනවා කියන්නේ අනුග්‍රහ කරනකොට මෙන්න ආනාපාන දෙකම නිරුද්ධ වෙනවා. ඒතකොට යෝගාවචර රූපයගේ නිරුද්ධ වීම පිළිබඳව එච්චරම බණ කියන්න ඕනේ ඒක අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා රූපයගේ ඇතිවීම නැත්නම් ආස්වාසිය ඇතිවීම සහ ආස්වාසිය නැතිවීම ප්‍රස්වාසිය ඇතිවීම ප්‍රස්වාසිය නැතිවීම අන්තිමට යෝගාචර පැහැදිලිවම කියනවා. මට ආස්වාද ප්‍රස්වාස දෙක දැනෙන්නේ නැති වෙනවා කියලා. විහාරයට මේ ඉරපායනකට තරු නැති වුණා. ඉතින් දැන් අපි කියන තරු නැහැ කියලා. නමුත් මේ තියෙන තරු අප්‍රකාශිත පත්‍යටපත් වුණා. නොපෙනී ගියා කියලා පෙන්වන්නම දෙන්නේ අපිට පේන්නේ ඒලාට හුස්ම ගන්න බෑ. හුස්ම නැහැ. එතකොට අපිට කියත හැකි අපි ඒ ඒ ඒ වචනයම කියත ආවොන්න දැන් එනං රූපයාගේ නිරුද්ධ වීම දැන් දක්වා තියෙනවා. දැන් මේ රූපයාගේ නිරුද්ධ වීමට හොඳට පටලුණයි කියලා හිතමු. බාරගත්තයි කියලා. මේක වැරද්දක් නෙමෙයි. මේ වෙනත් අපිට මේක තාක්ෂණිකව කියන්න පුළුවන් රූපාරම්මණයක් සහිතව පවත්වපු සතිය. දැන් රූපාරම්මණ නැතුව පවත්වන්න පුළුවන් කලබල නැතුව. දැන් ආනාපානේ සහිතව ආනාපාන සතිය පැවැත්වුවා. දැන් ආනාපානේ රහිතව සතිය යනවා ආසාර ප්‍රසවාස නැතුව. මේක තියාම නැවතිල බලහිනකොට යෝගාචර පේනවා බැලුවොත් කයත් නැහැ. දැන් අර මෙතෙක් කාලේ අත් දෙක වහගෙන ඉනකොට අපි ළඟ තිබුණානේ යම් ආකාරයක සංසන්දනයක් විතරයි මම පටන් ගත්තා කියලා. ඒකත් නේද. ඒකට ආයෙ බය වෙනවා. එක්ක එක පැත්තක් නැති වෙනවා. එක පැත්තක් තියෙනවා. මේකටත් බය වෙනවා. බය ඇරලා ඇරලා පෙන්නනවා. මේ රූපයන් පිළිබඳව කම්පන චංචල ඉන්ජන ස්පන්දන නැති වුණාට සතිය පවත්වන්න පුළුවන් ඇත්තම කියනවා නම් රූපයන්ගේ කම්පන චංචල ඉන්ජන ස්පන්දන තියද්දී පවතින සතියට වැඩිය රූපයන්ගේ ඉන්ජන කම්පන ස්පන්දන චංචල මේ සැලෙන ගති නැතුව පවතින සතිය හොදක් මේක තමයි යෝගාවචරගේ මේ අකුරු ඉගෙන ගන්නවා වගේ අකුරු කරනවා වගේ ඉස්සල්ලා මේ Tamanට අහුවෙච්ච රූපේ සම්බන්ධ කරන එක සම්පූර්ණයෙන්ම යෝගාවචරයෙන් කරන් ගිවන් කරන්නව ගියාට පස්සේ හුදුවට පටල වෙන එකට හුදුවට හුරු වෙන්න ඒ හුදුවට වශී කරගන්න ඒක බලනකොට කයක් එහෙම නැත්නම් මේ මෙතෙක් තියාගෙන පුයේ ආලම්බන අරමුණු මොනවාක්වත් නැත්තරමට යනවා ඉතින් මේ තරමට ගියාට පස්සේ යෝගාවචරයට ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ වේදනාව විතරයි ඊගාවට තියෙන එක පේනවා. ඒතකොට බයක් දැනෙනවා. තාලෙම පාළු ගතියක් දැනෙනවා. තනි ගතියක් දැනෙනවා. ඉතින් දැනීම ශේෂ්ත්‍රයට වැටෙනවා. මොකද මේ අල්ලගන්න දුන හයිය කොටක් දැන්නේ. ඒ නිසා දැනීම ශේෂ්ත්‍රයට වැටිච්චාම යෝගාවචරය නිකන් පාවෙන කෙනෙක් බවට පාවෙන දෙයක් බවට පේනවා. නමුත් අසරණ වෙනවා, තනි වෙනවා. මේ දැනීම පිළිබඳව මේ රූපෙන් තොරව දැනීම විඳලා නැහැ කල්ලාතුර. දැන් මේ දැනීම දිහා බලන්න පටන් ගත්තා මේ රූපයකින් තොරව දැනෙන දැනීමම දුකක් බාටපත් වෙනවා. ඇයි මේ මෙතෙක් කල් තනගෙන ආව රූපේ නැතිලා. මේකට යෝගාවචරයට කිව්වොත් මේ දැනට දැනීම වැඩිවීම භාවනා විද්‍යුණුවක්. ඒ කරදර කරපු ගොරෝසු රූප නැතිවීම නිසා මේ මේක සංවේදී භාවය වැඩිවීමක්. එනිසා මේක අපේක්ෂා කරගෙන යන්න ওই දැනීම වැඩි වෙන්නේ රූප ගෙවෙන්න පටන් ගන්න තැන ඉඳලා වේදනාව පිළිබඳව නැත්නම් දැනීම් ශේෂය පිළිබඳව වැඩිවීමක් වෙනවා. දැන් තමයි ඒක ප්‍රකට වෙන්නේ. ඒ නිසා මේක දැනගෙන ගියොත් තේරෙන පටන් ගන්නවා මේ මේ වේදනා සැප දුක වශයෙන් නම් කිරීමේ ක්‍රියාවලියක් නිසායි මේ වේදනාව පිට වද වීමක් වෙන්නේ. අපි නම් කිරීමක් කරනවා සැප වේදනාව දුක් වේදනා කියලා. ඉතින් අපි හිතනවා මේ මට දැනෙන සැප දුකමයි ඔක්කොටම දැනෙන්නේ කියලා. අපි අපි මම ගන්න මේ හොන් සැප දුක මනාපමනාප දෙකමයි විශ්ව සාධාරණ කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් කෙනෙකුට වාස කෙනෙකුට රස වෙනවා. මිනිසුත් එක්ක කතා කරලා බලනකොට සියල්ලගේම වේදනා පිළිබඳව නාමකරණය සලකනු තැබීම සංඥාකරණය සමාන නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ පේනවා මොකද්ද විදීමක් තියෙනවා වරකය අපි සැප කියලා ගණන් ගන්නවා වරක දුක කියලා ගණන් ගන්නවා මේක නාමකරණයේ පටලැවිල්ලක් මිස වේදනාවේ ප්‍රකෘති සැප දුක කියලා දෙකක් නැහැ වේදනාවේ නයිසර්ගික මනාපමනාප දෙකක් නැහැ ඒකට මේ දාන නම සංඥාස්කන්ධය විසින් කරන දෙයක් මේ සංඥාස්කන්ධය නාමස්ක වේදනාස්කන්ධයෙන් වෙන් කරලා දකින්නයි කියන එක අපිට මෙහෙම දෙන්න එකට උපදිලා දෙකට ඇවිල්ලා දෙකම එකයි කියලා. ඒක කරන්න නම් වේදනාව එනකොට ඒ වේදනාව විශේෂයි මනාපමනාපය වේදනාවෙන් වෙන්කොට දකින්නවා කියන එක. ඒක සුවිශේෂී වැඩක්. ඒක හැමෝටම කරන්න බෑ. මනුස්සයෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකටයි අපි වේදනාවන පසනාව කියලා කියන්නේ. එන වේදනාවට නම් වනම් දෙන්නේ නැතුව වේදනාවක් විතර බලන්න නම් rahat වෙනවා. අපි වේදනාව කියනකොටම ඒකට සුපාසුව, මනාපමනාප, සැප දුක කියලා වේදනාවක් දානවත් එක්කම දුක් වේදනාව නැත්නම් වැළකීමට වලිකනවා. දඟලනවා. ඔන්න සංස්කාර කියනවා එතකොට. සැප වේදනාවක් ලං කර ගන්න ලොක් කර ගන්න දඟලනවා වලිකනවා සැලසුම් හදනවා සීරම සංස්කාර නිසා වේදනා චෛතසිකය හරහම ඒකට නමක් පටවඳගෙනම එනවා වගේ අපට හිතේ. නමුත් එහෙම එකක් නැහැ. නාමකරණය සිද්ධ වෙන්නේ පස්සේ. හරියට හොඳට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ නාමකරණය එනවත් එක්කම ඒ වේදනාවට සාපේක්ෂව අපි අරැඳීමක් කරනවා, දඟලීමක් කරනවා, පොරකනවා, දුක් වේදනා නැති කරන්න පොරකනවා, සැප වේදනා නැති කරන්න පොරකනවා. නමුත් ඇත්ත වශයෙන්ම බලනකොට මේ වේදනාවේ ප්‍රകൃතියේ සැප දුක දෙක නැහැ. ඒකට මේ නාමකරණයත් එක්ක තමයි මේ පටලවිල්ල සිද්ධ වෙන නිසා මේ තුන වෙන් කරලා අඳුරන්න බෑ. මේ වේදනාව වෙනකොට වේදනාව අවබෝධ කරලා ඉවරලා සංඥාව අවබෝධ කරන්න හදනවා. සංඥාව ඉවරලා විඥාන අවබෝධ කරනවා. මේ ඔක්කොම එකට පටලවාගෙන තියෙන්නේ. අපි උත්සාහ කරලා බලනවා මේක අනුංග එකක් වගේ. වේදනාවට පස්සේ බලනකොට දැන් හැඟුම් බරගෙනා සාහිත්‍ය දරකේනා මේ වේදනාව වෙනකොට මේක సౌందර්යයක් හදාගෙන සැප වැඩි කිරීම සඳහා අනුන්ගේ සැප වැඩි කිරීම සඳහා ඉතින් ගැටුම් ගැයුම් වැයුම් ඔක්කොම කරගෙන වේදනා ලෝකෙක ජීවත් වෙනවා. තව කෙනෙක් තේරුම් අරගන්න මේ වේදනාවට නම්පට බැඳිල්ලෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා ලෝකේ තියෙන sannivedana ප්‍රශ්නයක් විතරයි. ලෝකේ වෙන මොනම ආහාර නැති ප්‍රශ්නයක් නැත්තේ නෑ වෙන දුක ප්‍රශ්නයක් නැත්තේ නෑ මේ නම් වණන් දීම නිසා ඒව පටලවා ගැනීම නිසා වයර් මාරුච්චයක් විතරයි තියෙන්නේ. ලෝකේ කියන්නේ සංඥා අවුලක් කියලා කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා වේදනාවක් බව සංඥා තුනත් ඔකට gadu ගැදෙන්නේ නැතු. ඕකට සංස්කරණය කරන්නේ නැතු. ඕක ආලවට්ටම් කරන්නේ නැතු. ඕක දඟලන්නේ නැතු ඉන්නවනම් වේදනාව තිබුණ ප්‍රශ්නයක් නෑ සංඥා තිබුණ ප්‍රශ්නයක් නෑ සංස්කාර තමයි ප්‍රශ්නේ. එක එක නට එක එක වෙලාවල් වලට සමහර චරිතම හැඩ ගැහිලා තියෙනවා. වේදනාව පැත්තට යන సౌందర్యාත්මක චරිත අපි ළඟ තියෙනවා. අපේ සමාජෙත් තියෙනවා අපි ළඟත් තියෙනවා. මම ළඟත් තියෙනවා. සංඥාකරණය නාමකරණය. ඒ මුළු ඉස්කෝලේ අධ්‍යාපන ක්‍රමෙම තියෙන නාමකරණයට. අපි ඉස්කෝලේ යන කාලේ අපිට උද්භිද විද්‍යාවයි මේ සත්ත්ව විද්‍යාවේ ඒ වර්ග කිරීම නාම කිරීම පිළිලා නොමෙන්ක්ලේචර් කියලා විශාල ද්විත නාමකරණයක් හඳුනා දීපු මිනිහ කඳුරගෙන උට දෙන්න තියෙන සම්මාන සේරම දුන්නා. අපෝ මේ මනුස්සයා තමයි මේ දේවල් වෙන්කොට දැනගන්න අපිට පාර කියලා දුන්නේ කියලා ඒ මනුස්සයාගේ නම දැක්කම විභාගේ පේල් කරන සයිස්. ඒ අමනියා කරපු මේ පටලැවි. ඉක්කා ඉඳලා රණ්ඩු. අර සතා මේ සතාගේ වෙනස් කිය. ඇත්තට සත්තුව මොනක්වත් ගණන් ගන්නේ මොකද සත්තුන්ගේ පිස්සු නැහැ සත්තුන්ගේ සංඥා ප්‍රශ්නයක් නැහැ. මේ සත්තු මිනිස්සු දිහා බැලුවොත් කියයි අනේ අම්මේ මේ යක්කුන්ට හම්බ වෙන හැම උපකරණකම කපා ගන්නවා. සක්කුන්න තියෙන බොහොම කෙටි සංඥා ටිකක් උඩ කාමයේ ඇති වෙනකොට වෙන සද්දයක් දානවා. මැරෙන්න ඕනකට වෙන සද්දයක් දානවා බඩගිනිනකොට වෙන සද්දයක් දානවා ඉවරයි. මිනිස්සයා තමයි මේවා තෝරාගෙන බෙහෙරගෙන ඒකත් බොරුවට තේරුම් අරගෙන තියෙන. හරියකුත් නෙවෙයි. මේක අනාගත අද අපි ඉන්නේ sannivedana ලෝකයේ ලෝකයක. මොන තරම් පටලවිලාද කියලා බලන්න. තාක්ෂණ යුගයක අපි ඉන්නේ IT යුගයක ඉන්නේ අපි ගල් යුගයේ පහු කරා. ඊට පස්සේ ප්ලාස්ටික් යුගයේ පහු කරා. තාක්ෂණ යුගයේ පහු කරා දැන් ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි ඕනෙම දේශපාලනයකට ගෑණියෙක් මිනිහෙක් කරන්න පුළුවන් නේද? ඕනෙම මේ තොරතුරු මාධ්‍යයකට ඕනෙම බොරුවක් හදතයි. ගෑණියෙක් මිනිහෙක් කරනවා වෙන තැන. මිනිහෙක් ගෑණියෙක් කරනවා පෙන්නන්න පුළුවන්. ඒ නිසා අපිට මේ අපිට තියෙනවා නම් අපිට රේඩියෝ channel එකක් හරි TV channel එකක් හරි එසට ඕනෙම කෙනෙකුට ඕන පචක් කියතයි. ඒ නිසා අද විතර අමන යුගයක් ඇත්තේ නැහැ. මේ සංඥාව මෙච්චර සියුම් වූ මෙච්චර සූක්ෂම වූ සංඥාව තණ්හාමාන දිච්චුලට අහුණාට පස්සේ වහ කෑවා තමයි. සංඥා ඇත්තටම සංඥාවේ දෝෂයක් නෑ මේ සංඥාව අහුවෙලා තියෙන තණ්හාමාන දිච්චි පරිච පුද්ගලයන්ට මේ බුද්ධිලක පාවිච්චි කරන්නෙම බලය සඳහා කාමයේ සඳහා ඊට පස්සේ මේ මිනිස්සයා සීළු මිනිස්සු ඒකට ආයුධ කර ගන්නවා. සීළු මිනිස්සෙන්ගේ මේ තණ්හාමාන දිච්චි තමයි වාසියට ගන්නවා. ඒක ලියලා මේ කරන යුගයේ. ඒ වගේම ඒවා වෙනකොටම ඒවට සැලෙන්නේ නැතුව මොන ප්‍රවෘත්තියක් ගියත් ඒක ගණන් ගන්න නැතුව අපිට ඉන්න පුළුවන් එක ප්‍රවෘත්තියක් විතරයි කියලා. ප්‍රවෘත්ති වලට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපිට වෙලා තියෙන එක ඇහිච්ච ගමන් අනුවගේ වලිගට ගිනින් තිබ්බා වගේ. අනික කටියට කියන්න ආසාව, මේකට කලබල වෙන්න ආසාව, දන්නා මේක බොරුවක් වුණත් වෙන්න පුළුවන් කියලා. ඕනම ප්‍රවෘත්තියක් වෙච්ච තැනකට ගිහිල්ලා බලන්න ඒක වෙලා නැහැ. ඒක තමයි වෙන එකක් වෙලා තියෙන්නේ. ඒක 100ට 100ක්ම ඇත්තක්. ඔය ප්‍රවෘත්ති හදනවා කියන එකක් තියෙනවා. ඒක තමයි ඔය ජනමාධ්‍ය කෙරෙන්නේ. ඉතින් අපි මේක දන්නේ නැතුව අපි හිතනවා අනේ මේ මිනිස්සු බණ්ඩ රට රාජ්‍යවල ගිහිල්ලා අපි දන්නේ නැති තොරතුරු අපි ළඟට ගෙදෙට්ටම ගෙනත් දෙනවා. අනේ මොනතරම් අනුකම්පාවක්ද අපා. දැන් මේ ඉඳලා ඉවරෙච්ච ගමන්ම ගිය ගමන් බලන්න ආරන්නේ මේ දවස් 10 ඇතුළත මොනවද වෙච්ච ටික. මේ පහුණානේ අතපහුවෙච්ච ටික ප්‍රවෘත්ති නැත්තම් ප්‍රවෘත්ති විවේචන හරි බලන්න. නිවුස් නැත්තම් නිවුස් රිවි රිවිව් එකක් හරි බලන්න ඕනේ. අම්මේ ඒක නැත්තම් කාලා බීලා වැඩක් නැහැ. ඉතින් ඒ තරමටම අපි දැන් දාස පහකටපත් වෙලා ඒ මොකද අපිට මේ ප්‍රවෘත්ති අනුව සකස් වෙන්න වෙලාවක් නැහැ සකස් වෙන්නේ නැත්නම් අපි සමාජයේ ඉහළ පැලැන්තිය නෙවෙයි අපි පසුගාමී වෙනවා අපි සමාජශීලී වෙන්නේ ඒ නිසා ඒ දෙන තොරතුරු තමයි අපි නටන්නේ ඒ නිසා මේ රූපය පිළිබඳව යම් ප්‍රමාණයකට ඒකේ Nirodhe දැක්කට එමසර කිසිම සාන්තියක් කිසිම නිවනක්වත් ලැබෙන්නේ ඒ රූපය කියන ගොරෝසු කය යනකොට වේදනා සංඥා සංස්කාර කියන තව තුන් දෙනෙක් සියුම් ඇවිල්ලා මෙමසව වගලා ගන්න. ඒ නිසා දැනගන්න ඕන රූපේ ගෙවන් වෙනකොට ඊට වැඩිය සියුම් දෙයකට මෙතන යනවා. මේක දැනගෙන ගියොත් වේදනාව පිළිබඳව ප්‍රශ්නට උත්තරය රූපෙට තරම් කරදර වෙන්න දෙයක් නැහැ. එතෙන්ට යනකොට වීර්ය නෙවෙයි ඕන කරන්නේ ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක්. වේදනාවට පොර කාල දඟලලා කරන්න බෑ. මේ වේදනාවට තියෙන ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් තමන් දක්වන මේ මනාපමනාප දෙක වේදනාවේ වෙන් කර ගැනීම මේ සඳහා යෝගාවචරයට ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ. ඒතකොට සතිය විතරක්මදී සතියට සම්පජඤ්ඤය නැත්නම් සිහිය විතරක්මදී සිහි නෝන යොදන්න. සිහි නෝන යොදපුවාම ඒ වගේ බුද්ධජනසික කීපදේ අහලා තියෙනතර මේ වේදනාව අපිට වදයක් වෙන්නේ වේදනාවට ප්‍රතික්‍රියා කරොත් විතරයි. නැත්නම් වේදනාව පිළිබඳව පහළ කරන මනාපමනාප දෙක ඇති වීම පමණයි. හරහායි එනිසා වේදනාව බලන ගමන් මේ යට තියෙන මනාපමනාප දෙක බලනවා කියන එක අර රූපේ බලනවා වගේ සරල වැඩක් නෙවෙයි. විචලී සාධක දෙකක් දිහා එකවර බලන්න ඕනේ. මතු පිට වේදනාව. ඒක යට ක්‍රියාත්මක වෙන මනාපමනාප දෙක. ඒ ටික බලනකොට මේක වේදනා, මේක සංඥා, මේක සංස්කාර කියලා ගොඩවල් තුනකට බෙදලා පිරිසිදුවක් නැහැ. එකේම තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගත්තොත් මේ වේදනාවක මට්ටම් කිහිපයක ඉඳගෙන මාව වට ගන්න හැටි ඊට පස්සේ අපි යකා වෙන හැටි එහෙම නැත්නම් රාගයෙන් රත් වෙන හැටි මේ කටයුතු නිසා වේදනාව විකෘති වෙන අතර මාවත් විකෘති වෙනවා මුළු ලෝක සත්‍යය තන්නේ තාත්නේ අධිකම ඡන්ද දෙනවා ප්ලෙෂර් ප්‍රින්සිපල් එකට සැපසෙකීම සඳහා කිසිම කෙනෙකුට ලෝකේ කියන්න බෑ මම මේ නටන්නේ, තගලන්නේ, තටමන්නේ සැප හොයන්න කියලා. නමුත් මේ වේදනාවේ සැපක් දුකක් කියලා එකක් නෑ. වේදනාව කියන්නේ වේදනාවක්. ඒකට මේ සැප දුක දෙන දෙක අපි දාන නම් වරක් විතරයි. ඒකත් අපි පුංචි කාලේ දාපු සැප දුක නෙවෙයි ඒ වේදනාවටම වැඩිමාල් වෙනකොට දාන. ඒ සැප දුක් නම්මරම නෙවෙයි අපි වයසට යනකොට දාන. අපි ජීවිත කාලය පුරාමත් අප වෙත පැමිණෙන මේ වේදනා චෛතසිකයට විවිධාකාර නම් වණන් එල්ලනවා. ඒක අපිට පේන්නේ නැහැ මොකද එල්ලන දේ කනින්ද. එල්ලන දේට වශී වෙන්නේ නිසා එල්ලන දේ අපිව යටපත් කරගන්න නිසා. ඒ නිසා මේ එල්ලන ලේබල් එක නැත්නම් මේ හැප දුක නැත්නම් මනාපමනාප දෙකයි වේදනාව වෙන් කර ගැනීමට කටයුතු කරන යනකොට මේ යෝගාවචර කියන වේදනාව සැපසිත එක දිගට හිටින්නේ නැහැ. දුක වශයෙන් එක දිගට හිටින්නේ නැත්නම් මේ සංක්‍රාන්ති අවස්ථාව අහු වෙන්න පටන් ගන්නවා. සැපක ඉඳලා දුකට මාරු වෙන තැන දුක ඉඳලා සැපක මාරු වෙන තැන ඒක හරියට ආශ්වාස ප්‍රශ්වාසයේ ආශ්වාසයේ වංගල ප්‍රශ්වාසය හු වෙන ප්‍රශ්වාසයේ වංගල ආශ්වාසය හු වෙන වගේ ඒකට මේ මැද තියෙන එකට ආශ්වාසය කියනත් බෑ ප්‍රශ්වාසය කියනත් බෑ ඒ වගේම තමයි සැප වේදනා දුක් වේදනා කියලා මේ දෙකක් අඩු ගන්න තියෙනවා මේ එකම චෛතසිකේ තමයි මේ නන් දෙක දාන්නේ මේ දෙක එකිනෙකට තට්ටු මාරු කරනවා කොහොමද මේ මාරුව එහෙමනම් දුක් වේදනාවේ ගෙවන් කිරීමද විවසීමෙන් බලන්න ඕනේ මේක අනේ අපරාධ තිබුණ දුක මේ තිබුණ සැප නැති වුණා කියලා සැප වේදනාවේ අවසානයේ දක්නට කනගාට වෙන්න නරකයි දුක් වේදනාව ඉවර වෙනකොට අම්මා යන්තම් ඇති යන්තම් කියලා සැප ඒක ආස්වාද කරලා පිස්සුවට ගන්නත් නරකයි මේ ආපු දුක ගෙවන්නේ නැහැටි ආපු සැප ගෙවන්නේ නැහැටි කියලා මේ වේදනාචෛසිකේ නිරුද්ධ වීම වේදනාචෛසික දැන් ක්‍රම තුනකට යනවා සැප නිරුද්ධ වෙනවා දුක නොද්ද වෙනවා. ඒතර මේ අදුක්කම සුඛයත් නිරුද්ධ වෙනවා. මෙන්න මේ තුනේම තව බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙන දේවල්. මේ තුනේම හටගන්ම බැලුවොත් පිස්සු වැටෙන බවත් නිරුද්ධ වීම දකිනකොට ආතතිය දුරු වෙන බවත් පරම සත්‍යයි. අපි මෙතෙක් කල මේ එක එක දේවදනාවල් ඇති කිරීමට নানা ප්‍රකාර උපකරණ හදාගෙන මේවට සැප කියලා පොහසත්කම් කියලා හිතාගෙන මේ වේදනාව හට ගන්න තැන් අපි හිව්වා මිසක් ඒ හටගත්ත හැම එකම නැතින බව දන්නේ නැහැ. හට ගැනීම විසෙයි ව්‍යවෘත වෙනකොට අපිට ඇඟට නොදැනි ඒකේ Nirodhe අපෙන් ගිලී යන බව අපි දන්නේ නැහැ. ඒක නිසා සපතුක දෙකටම සමහිත දාගෙන මේ මාරු වෙන වෙලාවට මාරු වෙන වෙලාව බැලුවොත් පේනවා අපේ ජීවිතයේ 85ක් 90ක් අපි ඉන්නේ මේ මාරු වෙලා. මොකද අහුවෙන්නේ. අහුවෙන්නේ අපිට සැප අවස්ථාව විතරයි දුක අවස්ථාව විතරයි. මොකද මේ දෙක ඕලාරිකයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මැද තියෙන සියුම් දේ එහාට මෙහාට මාරු වෙන ලාක ඉතන ඕලාරික නේ කරින් සූක්ෂමයි. ඒක සංකතයක් තමයි නම් සූක්ෂම නිසා අහුවෙන්නේ. ඒක පටිච්ච සමුප්පන්න තමයි. නමුත්තර අන්ත දෙක නෙමෙයිනේ. ඉතින් ඒක නිසා අපිට දුරට මතක කරගන්න අදුක්කම සුඛ වේදනා තමයි මේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බය සුළු ගතිය. මොකද්ද කියලා හිතා ගන්න බැරි අංජබජල් කියලා කියන්නේ මේ මැද සැපේ සිට දුකට මාරු වෙලා දුකේ සිට සැපට මාරු වෙනවා. මේකට ලේබල් එකක් එල්ලන්න බෑ. මොකද කියන ඔතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ කියලා. ඉතින් සමහර වේදනාවල් දැක ගන්නත් ඕනේ. මේ දැකගෙන මේකට පාර හැදෙන්නේ දුක ගෙවන් වෙන තැන, සැප ගෙවන් වෙන තැන, අදුක්කම සුඛ ගෙවන් වෙන තැන, නැත්නම් නිරුද්ධ වෙන තැන. අපි මෙතෙක් කල් බැලුවෙනක බෝ කරන තැන්නේ, වැඩි කරන තැන්නේ. ඉවත්නේ අපි මේ ගෙව්වේ. ඉවත්නේ අපි සැප කියලා හිතාගෙන හිටියේ. ඒ නිසා ඒකේ මුලට දක්වපු අධික ප්‍රේමය නිසා, එහි ව්‍යාපෘත වීම නිසා ගිවි යන තැන දැක් ගන්න බැරුව ගියා. ඉතින් මේකේදී යෝගාවචරයගේ මනාපමනාපවල සහ පෞරුෂත්වයේ වෙන විනස්කම ඒ යෝගාවචරය නෝන්ජලයක් වඩපත් කරනවා කියලායි ලෝකයා කියන්නේ. සැප වින්දනයේ නැති වෙලා යනවා. එයා දැන් බලන්න හදන්නේ අදුක්කම සුඛයට මුල් තැන දීලා. එහෙම නැත්නම් සැප ගෙවෙන තැන, දුක ගෙවෙන තැන මේ රසාස්වාද ලෝකයේ කියනවා මේක අමනයක්. මේකට රස තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ සැප හොයාගෙන රස හොයාගෙන ඇවිද්දා දැන් මෙයා බලන්න හදන්නේ සැපේ ගෙවන් වෙන තැන දුක ගෙවන් වෙන තැන තා දුක්ඛම සුඛේ ගෙවන් වෙන තැන මේ දෘෂ්ටි කෝණය නිසා ලෝකයා භාවනා යෝගාවචරයට නෝන්ජලේ අමනියා කියලා බයිනවා විතරක් නෙවෙයි අපේ තර්ක මනස අපිට විහිළු කරනවා උප්පණ්ඩනේ කෝච කෝචක් කරනවා විහිළුවට ලක් කරනවා මේ භාවනා කරලා මොන මගුලද හම්බ වෙන්නේ කියලා. හම්බ වෙන්නේ මොකක්ද? අර රසමසෝල ජීවන එක දියාරුමා වෙනවා. රස නැතු යනවා. මේ නිසා මේ යෝගාවචරය මේ අවස්ථාවේදී ටිකට භාවනා කරනවා කියලා කියන්නේ වඳින්න වටින වැඩක්. දේශි වැඩක් නෙවෙයි. මේකයි මේ යෝගාකම කියලා කියන්නේ. යෝගාවචරය කියලා කියන්නේ. භ්‍රමචර්ය කියලා කියන්නේ. තපස්ස කියලා කියන්නේ. පැවිද්ද කියලා කියන්නේ. ඒක නිසා මේක හම්බ වෙච්ච නැති එක්කෙනෙක්වත් මේ ස්වභාවේ නැහැ. ඔක්කොටම මේක දැකලා තිනවා මේක හුවා දක්වන්න දන්නේ නැහැ. අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. භාවනා ජීවුණක් බව දන්නේ නැහැ. නැත්තම් මේ ප්‍රතිපදාව ජීවුණක් බව දන්නේ අපිට වෙන්නේ මේ විවරණ වෙලා ගියා. රස තේරෙන්නේ නැතුව ගියා. එහෙම නැත්නම් පාළු ගතිය වැඩි වෙලා ගියා, නිදි කිරණ ගතිය වැඩි වෙලා ගියා, කම්මැලි ගතිය වැඩි වෙලා ගියා, අනිච්ච ගතිය වැඩි වෙලා ගියා, සැක කරන ගතිය වැඩි වෙලා ගියා, කුකුස් වැඩි වෙලා ගියා. ඉතින් මේක අහන්න කෙනෙකුත් නැහැ. මොකද අනික් ලෝකයේ ඉන්නේ අපිට උළු විසුළු විසුළු කරා. අපි නෝන්ජලයක් බාරපත් කරා. ඉතින් මේ චීද්දි මේක කරගෙන ගියොත් මේ වේදනා චෛතසිකයාගේ ඒ ගොරෝසු අත්කලමතාන් යෝගී හෝ කාමසුකල්ලිකාන කෙවිල විසි වේගෙන් පැද්දෙච්ච උරලොසු බට්ටා දැන් ළඟ ළඟ පැද්දෙන්න ගන්න. මේක ප්‍රകൃතියට හරි සම්බන්ධයි. වේගෙන් පැද්දෙනවයි කියලා කියන්නේ ඒක වයින් නැති වෙච්චාම නතර වෙන තැනින් ගොඩාක් ඈතට යනවා. මුද්‍රජාතිකා මේ දෙක පුතු වෙලා කට ආරිනකොටම කියන්නේ මොකද්ද? ද්වේ මේ භික්ඛවේ ධම්මා පබ්බචිතේන නසෙවිතක්පා යෝචායන් අත්තකිලමතාණ යෝගෝ යෝචායන් කාමසුකල්ලිකාණ යෝග. මේ අන්ත දෙක අතරපා. මේ අන්ත දෙක අතරපා මොකද වෙන්නේ? අර මං අදුක්කම සුඛ වේලාවේ මේ බට්ට හෙල්ලෙනවා. අයිසෙක් නිව්ටන් හොයාගත්ත මෙහෙම බට්ට ගියත් කොන්දකට වේගෙන් ළඟ හෙල්ලුණත් එකම දෝලන කාලය සමානයි. ඒක තමයි යාගේ ලොකම සොයාගන්නේ. මේකෙන් තමයි ඔරලෝසු වට හදලා අපි වෙලා හොයාගත්තේ. ඒ නිසා මේක හයියෙන් යහට මෙහාට ගියත් එක ළඟ හිමීට එමෙට ගියත් දෝලන කාලේ සමානයි. ඉතින් යෝගාවචරය කරන්නේ මේ අන්ත දෙකෙන් පුළුවන් තරම් අතහැරලා මේ දෝලන කාණේ මැදට ගිහිල්ලා බලනිනකොට පේනවා. ඒක හරීම විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් වගේ. සියල්ල දිය කර හරන සුළුයි. බත් හැටි ගාලා කැඳ කරවන සුළුයි. උණු කරවන සුළුයි. මේක දිහා බලන ඉන්නකොට දැනුම වශයෙන් නම් කැට වශයෙන් එන්න පටන් ගන්නවා. නමුත් බය නිසා, අනිශ්චිත නිසා, කුතුහලය නිසා මේක දැනුමක් විදිහට බාර ගන්න පාර වැරදිලා කියලා හිතනවා. කාලු ගතියක් දැනෙන නිසා හරියට ඒ වෙලාවේ යෝගාචරයට තනින් කිලිපවන්න වගේ මේ කියලා දෙන්න ඕනේ. දැන් රූපය ගිවන් වුණාට රූපේ නැති උනේ නෑ. රූපේ නපුරු බලපෑම අඩු වුණා. දැන් වේදනා කියන චෛතසිකයත් මේ විදිහට යනවායි කියලා කියන්නේ වේදනාව නැතිවීම නෙවෙයි අර අන්ත දෙකට ගිහිලා කරන වද දෙන ගතිය නැති වෙලා ඒක ඒ දෝලන කාලයෙම මෙතන හෙල්ලෙනවා ඒක නිසා ඒක තියෙන නපුව නැත්තම් මේකේ උපාදාන ගතිය නැතිලා යනවා වේදනාව තියෙනවා වේදනාව එහෙමම තියෙනවා නමුත් ඒකේ මට පීඩ ගන්න ගතිය අඩුයි නපුර අඩුයි දුක් දෙන ගතිය අඩුයි ඒ මොකද මේක පිළිබඳව සංඥාව කරන සෙල්ලම මේක තප වශයෙන් දුක් වශයෙන් දාගෙන කරපු සෙල්ලම යෝගාවචිච්ච නම් වේදනාවට ගන්න ඒකට මම කරන මම පොවන මම රිංගවන දෙයක්. ඒකෙන් තමයි මේ දරා ගන්න බැරි තත්ත්වයට යන්නේ. ඒ නිසා යම් වෙලාවකට ඒකට තියෙන මේ නංවනම් කිසිලි පැත්තකට తాවකාලිකව අයින් කරොත් මේ වේදනාව දරාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දැනෙන්නේ නැති මට්ටමට යනවා. ඒතකොට සංඥාව මෙතෙක්කල් විශාල කෘත්‍යයක් කරගෙන හිටියා. දැන් අපි කියන පොඩකට පැන්සොන් අරගෙන පැත්තකටලා ඉන්න. මේ වැඩි අපි බේර ගන්නම් කියලා. ඒකට මේ සංඥාව දේවල් නම් කරන ගතිය නැවත හඳුනා ගැනීමට සලකුණු කරන ගතිය නොමිලේ කරදෙන සේවාවක් විදිහට මෙතෙක් කර කර හිටියේ. මේකෙන් තමයි මේ ගැටුම. මේකෙන් තමයි මේ වර්ගීකරණය. මේකෙන් තමයි මේ ආතතිය ඇතිලා තියෙන්නේ. ඒ නිසා මේ සංඥා නැතුව හිටපු අවුරුදු 6 දක්වා අපේ ළමා කාලේ අපිට ආතතියක් තිබුණේ නැහැ. මේක මම මේක මගේ නෙවෙයි කියලා අපි දන්නේ මේ අම්මත මේ තාත්තා කියලා අපි දන්නේ මේ ගෑනු මේ පිළිමි කියලා අපි දන්නේ ඒ තරක් කල් අපිට ආතතියක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ දැන් අපේ හිත ආයර් ළමා මානසිකත්වයට කියනවා ওই දේවල් එකකටවත් නම් වනක් දාන්න ඕනේ නැහැ. දේශ බලනින්ද දැක්කේ නෑ වාගේ. ඇහුනේ නෑ වාගේ. දැනුනේ නෑ වාගේ. ප්‍රඥාව නැතුව වාගේ. ඉතින් අර නෝන්ජලයි කියන කතාව, බුබ්බඩයයි කියන කතාව තවත් පොල් වැදෙනවා. දැන් මේ රස හඳුනන්නේ නැහැ දැන් දැන් රසස්වාදේ නැහැ. රසස්වාදේ ගන්න නම් මේ වතර සියුම් අර්ථ ભેද සලකන්න එපායි. දැන් මේ දැක්කේ නෑ වගේ ඉන්නකොට ඇහුනේ නෑ වගේ ගන්න මේ ප්‍රයත්නයේදී දැනුනේ නෑ කියලා මේ ගන්න ප්‍රයත්නයේදී තමා විහිම්ම මේ පෙර ආත්ම පින්කම් කරලා ලැබුවා වූ ඇහැ නිචිතේටපත් කරා මේ හොඳට ඇහෙන කන නිෂේධනයටපත් කරා. මේ තියෙන ප්‍රඥා නිෂේධනයටපත් කරා. මේ තීරුම් බේරුම් ගති නිෂේධනයටපත් කරා කියලා බාහිර චෝදනා කරනවා. ඒ වාගේම තමන්ගේ හිතත් එද්දෙනවා. මෙන්න මේක දිහා බලන හිටියොත් අපිට තේරෙනවා මේ අපි මේ සංඥා අරගෙන තියෙන ඇත්තට මගේ ලාභෙට නෙමෙයි මේ අල්ලපු gedara කට්ටියගේ ලාභෙට. මේ ලෝකයා සන්තෝෂ කරන්නේ. ලෝකයා විසින් තිබු දඩයක් ලකුවට අරගෙන ලෝකයේ ඉදිරියට කෙරුවට ලෝකෙට ප්‍රකාශ වුණාට සංඥා gedetta මරණාති. පුදුමාකාර විදිහට මේ කරදර කරනවා. මේ සංඥා අනුව තමයි අපි නටවන්නේ. අපි සංස්කරණය කරන්නේ අරක කරපම් මේක නොකර ඉපම් අරම කරපම් මේම කරපම් කියලා මේ සේරම එන්නේ මේ කොට හඳුනා ගැනීම නිසා. නිසා දැක්කේ නෑ වගේ ඉන්නකොට දැන් නිදර්ශනයක් වශයෙන් තන්නාරති රංගා ඇවිල්ලා මාර්යා පෙරදිලා කියලා මාර දුවරු නටන වෙලාවේ බුදුජානනාශ්‍රමික බලන්න ගියා නම් විස්තර සහිතව මේ තන්නාරංගන්න ආරති වයන්නාච මෙයා ගී ගයතේ කියලා හින්දු තියෙන. ඔය එක එකක් රස විඳින්නෙම ගියා නම් එහෙම අර ගොල්ල මොන වට්ටක නටුන් නටයි. ඇස් දෙකවත් ඇරි නෑ. ඔබ නටන නාටකම නටපන්. මයිලක්වත් හෙල්ලුනේ නෑ. ඉතින් දැන් මොකද්ද නාටිකංගනාවට හම්බෙන තෑග්ග? කටේ තියෙන නරි වන්දන රෙද්ද බල්ලෙන් බහිනෝ කියලා නාටකම එක්කම එම්ම බෑලා ගියා. ඒ බලන්න කෙනෙක් නැහැ. රස විඳින්න කෙනෙක් නැහැ. රස විඳන්න මාරයට උඩින් ගිහලා මාර දුවරු ටික සුත්‍රජාන් වහන්සේ වගලා ගන්න. ඉතින් නටන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නටප්පුඩි ගන්න එකෙන් තමයි නටුම නටවන්නේ. රංග නාගසමාල හඳුරෝ පින්න පාත යනකොට තණ්හා රජිරාගා එක්කෙනෙක් ගන්නන්නේ කොහොම හරි ගෑනු කෙනෙක් ඇවිල්ලා බීලා සංගීත පාඩ වය වය නටන්න පටන් ගත්තා. ඉතින් ඒක තියා බලන්නත් එපා කියලා තියෙන බැලුවොත් ඒත් අවුල. මේ අමුතු හොඳට බලා හිටියා මෙන්න බලාපල්ලා මාර්යාගේ උගුල. මේකට කී දෙනෙක් අහුවෙලා අපායයිද? මේකේ තියෙන ආදීනව දකිනකොටම අර විෂ ජනක විෂ භාග අරමුණේ සාල දැනීමක් පහළ වෙන්න පටන් අරගත්තා ආදීනවයි. ඊදකේ මේ නාටිකාංගනාගේ අංගපසංග බලලා නෙවෙයි. මෙයා නටන හදන නාටකමේ පිටිපස්සේ තියෙන කෙලෙසි. මායාවේ වැඩ පිළිවෙල. ඒ වගේ අපි මේ දෙන සංඥාවල් වල මේ මතු පිටලෙල්ල තියෙද්දී මේ මොකාටද මෙයා නටාගෙන ඉන්නේ? මේ කිහිල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා අපිට නොදැක්කාසේ බලහන් හිටියොත් නැහැ උනාසේ අහුම්කම් දීගෙන හිටියොත් නොදැනුනාසේ පාවිච්චි කරන්න ගත්තොත් මේ ඇහැ කන දිව නාසය අපිට ඕන විදිහට පාවිච්චි කරා දෙනවා. නැත්තම් ඒගොල්ලෝ අපිව පාවිච්චි කරනවා දාශයක් විදිහට. මේ විදිහට ගියොත් දිත්තේ දිත්තමත්තන් දුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් නැත්තම් අසත්‍ය යන්නේ කුසේද නැත්තම් සෝතවා බදිරෝ යත චක්කුමාස යත අන්දු මේ දෙකම එකම කතාව කතාව කියවෙන්නේ හිතියොත් බැලුව ගල්මට මේ මේ රස ආස්වාදයේ දන්න තුන්සය ගල් වෙලා ඉන්නවද නෝර උලන් වැදිලා වගේ දතකට පියවිලාවක්ද මොකද ඔලේ මේ මිනිහා මේව දැකලා රස විඳින්නට කියලා බලන්නේ නමුත් මේ මනුස්සයා කරන විශාල සටනක් ඇහැට රූප පෙනුනට නොදැක්කාසි කනට ශබ්ද ඇහුනට නෑ වුණා වගේ ඒ මොකද ඒ උපමාවක් හැටියට කියනවනම් මැෂිමකින් මහනකොට උඩ නූලයි යට නූලයි දෙක ගැටලීමෙන්නේ මැහුව වැටෙන්නේ. ඉතින් උඩ නූල යා ගහගෙන ගහගෙන යනවා ඒක අපිට පේනවා. යට බොබින් එකේ තියෙන නූල එකට එකට එකට එකට පුඩුවක් දාගෙන පුඩුවක් දාන ගැට ගහගෙන යනවා. ඉතින් මේ මහගෙන මහගෙන යන වෙලාවේදී අපිට බොබින් එකේ නූල් ඉවරණයි කියලා. ඉතින් උඩ නූල වැඩිගෙන යනවා නිකන් මැහුව වැටෙනවා වගේ පේනවා. මොකද යටින් ඒක අල්ල නැති නිසා මැස්මක් පැටලලා නැහැ, තිත කැලියක පුහුණු වෙලා නැහැ. බොබින් එකේ යට නූල් තියෙනවා නම් එනේන ගැටියට පුරුක දාගෙන පුඩුව දාගෙන මේක රෙදි කැලේක හිර කරනවා. ඒක තමයි දිත්තේ දුට්ටමත්තන් කියලා කියන්නේ බොබින් එකේ නූල් නැතුව උඩ විතරක් නූල් තියදී මහනවා වගේ බැලුව බැලමට බැස්මක් යනවා. හැබැයි ගැටලීමක් නැහැ. අපි ඉතින් පුදුුවන් තරම් කමර කරන බොබින් එකට නූල් දාන එක න්‍යායසරය. නැත්තම් නිකන් අපරාධෙ මහුමහ කරනවා කියලා. බුදුරජාණන්සේ කියන්නේ නැත්තම් ඒ ගාතවලින් කියන්නේ මහනවා වගේ මැහෙන්න අරපන්. හැබැයි යට එකේ නූල් නැතුව ඉන්න කෙනෙක් මේ සංඥාවෙන් මේක අල්ලන්න යන්නෙත් නැහැ සංස්කරණය කරන්නෙත් නැහැ. ඒකට මැස්ම වගේ ගියාට මැස්මක් නැහැ. ආන එතෙන් ගියාට පස්සේ තේනවා මේ ඉන්ද්‍රියන් එයා කියන දෙයට මම යටත් වෙලා දාස වෙනවනකොට මට ඒගොල්ල නටවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ නැටවිල තමයි. පේන රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රූපේ දැක්කලා නොදැක්කා වගේ හිටපන්. එතකොට රූපෙට උගම කියලා ගන්න බෑ. සත්‍ය වුණාට නෑ වුණා වගේ හිටපන්. එනත්තම් දැනුණාට නොදැනුණා වගේ හිටපන්. මේ තුන කරනකොට මේ සංඥා මේ නාම නාමයි. වේදනා සංඥා සංස්කාර වල නිරුද්ධ වීමක් ඒවට කියනවා විරංජනය වීමක් ඉතිවිතේ විචිත්‍රත්වේ නැතිවීමක් සිද්ධ වෙනවා. මේ නිසා යෝගාචර වෙන්නේ මුළු ජීවිතේම මහා නිකං රසයක් නැති ආලෝ ධ්‍යාන ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවට අදාළ කල්යාණ මිත්‍රාශ්‍රය නොලැබුණොත්, අදාළ ධර්ම ශ්‍රවණය නොලැබුණොත්, අදාළ සකච්ඡාව නොලැබුණොත් අනිවාර්යයෙන්ම මේ මනුස්සය අසරණයි. භාවනා ඉදිරියට යන්න යන්න යෝගාවචරය හේ බානවා. සුතුමැලි වෙන්න පටන් ගන්නවා. ඒ තිබුණ රස ආස්වාදේ නැති වෙනවා. මොකද කාම ලෝකේ බලාන ඉන්නේ මේක නා කොහොම හරි ආය කෞසල කාම ලෝකෙට ගන්න. ඉතින් කල්යාණ මිත්‍රයෝ ධර්මය සාකච්ඡා මාර්ගයෙන් අපි මේක හරිය මේක ප්‍රතිපදාව මේක ඉදිරියට යන්නේ මේක නීරස ගතිය තමයි තණ්හාවේ අනිත් පැත්ත තණ්හා තිබුණා සංසාරේ දැන් නීරස ගතිය කියලා කියන්නේ සංසාරේ අනිත් පැත්ත දැන් ඉන්නේ අතරමැද අවස්ථාව කියලා මේක කරගෙන කරගෙන යනකොට මේ විදිහට වේදනා සංඥා සංස්කාර අඩු වෙනකොට විඥානයේ පුදුමාකාර දුර්වල වීමකට ලක් වෙනවා එයා පුදුම විදිහට රූප දිහා බලන්නේ නැතුව හිටියට රූපමවල පෙන්වනවා ඇස් දෙක වහගෙන ඉන්නකොට නිින්දෙද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ මේ හීන පේන්න වගේ පරණ දේවල් සිද්ධ කරලා වෙනවා අදාළ නැති දේවල් පෙන්නනවා කොහෙන් එනවද දන්නේ ඒ වගේම හිතාගත්තේ නැතිව හෝ මේ බලාපොරොත්තු වෙච්ච සද්ද එන්න පටන් ගන්නවා ඒ වගේම ගඳ රස පහස මේ හිතා ගන්න බෑ මේ මම නිින්ද නෙවෙයි හීනක නෙවෙයි නමුත් රූප සංඥා හද හදා දෙන්න පටන් ගන්නවා මෙව බොහෝ විට ඇත්ත දේවල් වලට වැඩිය පේනවා මොකද මම්ම හදාන බලන නිසා. ඒකට යෝගාචර දැනගන්න දේ රූපේ නම් මම බලන්නේ ආනාපාන. ඒක දැන් ගෙවිලා. දැන් මේ රූප සංඥා එන්නේ අර එන වේදනා සංඥා සංස්කාර අභිරමණය කරන්නේ නැති නිසා විඥාණයට මේ නාටකම නටාගෙන යන්න ආහාර නැහැ. ඒ නිසා එයා ඇතුලෙන් හදනවා පිටින් ඇහැට රූප කනට ශබ්ද වගේ දේවල් දැන් ගොඩාක් යෝගාවචරයේ ඉන්ද්‍රිය ප්‍රතිපද සංඥා දුරු වෙලා. අරමුණු දුරු වෙලා. ඒක ඇතුලෙන් එන්න පටන් ගන්නවා. ඉතින් මෙව්වට උපත් උත්තර දෙන්න හදන හැම වෙලාවෙම විඥාණය කොෂණයක් කරන යෝගාචර දැන ගන්න ඕනේ. මෙයා යනකොට මෙයා එනවා. මේ ඔක්කොම විඥානයාගේ නාඩගම් මවාපෑ මේකට අහුණට කමක් නැහැ. පුළුවන් තරම් මේකට අර වාගෙම සැපට දුකට යසට ආයසට හරි කරද්දට හොඳ නරකට නොසැලී ඉන්න මනස තමයි මෙතන විඥානයාගේ නිරෝධය කියලා කියන්නේ. විඥානේ තාම නටනවා. নানা ප්‍රකාර විදිහට නටනවා. අන්නේ වෙනකොට ඒ යෝගාවචරණ පේනවා සතිය නැති වුණා. මට ප්‍රඥාව නැති වුණා. ඇත්තම කියන සතිය ඇති කරන්න අර මුන්දෙන් සංඥා නැහැ. වේදනා සංස්කාර එව්වත් නැහැ. ඒ නිසා යෝගාවචරණ පේන්නේ සතිය නැති වුණා. ප්‍රඥාව නැති වුණා. ඉතින් ප්‍රඥාව කියන්නේ මොකක් හරි මේ ප්‍රිස්ම වගේ කැට වගේක් වෙන්න ඇති. මේක හම්බ වෙයි කියලා හිතන්නේ මේ භාවනා කරන්නේ. එනක මේ සතිය කියන එක අනිවාර්යම තියෙන නමුත් බලානකොට පේනවා මේ තිබිච්ච ප්‍රඥාවේ ක්‍රියාකාරකමුත් නැහැ සතිය ක්‍රියාකාරකුත් නැහැ ඒකට යෝගාවචර පුළුවන් වෙන්න ඕනේ තියෙනවා නම් හොඳයි නැත්තම් ඒත් හොඳයි ප්‍රඥාව තියෙනවා නම් හොඳයි නැත්තම් ඒත් හොඳයි මොකද මං ආපු පාර මට ෂුවර් අන්න ඒ වගේ මේ නොසැලෙන මනසහරහා මේක සතිය ඇති කරගත්තේ දුක නැති කරන්න නැත්තම් තත්ත්වය අවබෝධ කරගන්න දැන් තත්ත්වය අවබෝධානට පස්සේ සතිය තිබුණත් කමන්නේ නැතත් කමන්නේ ප්‍රඥා තිබුණත් කමන්නේ නැතත් කමන්නේ අනේ ඒකටයි ප්‍රඥා කියන්නේ ඒ වගේම අපි දන්නේ කහ පාට නිල් පාට වගු ප්‍රස්තාර නෙවෙයි සතිය කියන්නේ ඒකම නෙවෙයි ප්‍රඥාව කියන්නේ. මේ චීනදී ඔක්කොම අයින් වුණාට විඥාණයට මේවා හදලා පෙන්නෙවට අපි උඩගෙඩි දෙන්නේ නැතුව, ඉනිමම් බඳින්නේ නැතුව ප්‍රඥාව ගේෂය වියෑම. සතිය නැති වියෑම. කලබල වෙන්නේ නැතුව බලන්න පුළුවන් නම් ඊයෝගාවචර කියනවා සති බලයේ බවටපත් වෙනවා. එතකොට සති සම්පොච්චංගේ බවටපත් වෙනවා. එතකොට ඒක සති මාර්ගාංගේ බවටපත් වෙනවා. ප්‍රඥාවත් ඒ ප්‍රඥාවට අපි කරන දාශකම නැතුව ප්‍රඥා කෘත්‍ය හමාරුණාට පස්සේ යා ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. ආන්නේ විදිහට මේ ප්‍රඥාව නැතුණා සතිය නැති වුණත් Taman මේ විඥානයගේ මායමක් මැජික් එකක් මවාපෑමක් මේ කරන්න තියෙන කියලා මේකට නොසැලෙන මනස කියන එක තමයි සර්වචනාංශගේ සති සම්පොච්චංග ආදී බොජ්ජංග වෙනකොට උපේක්ඛා සම්පොච්චංගය කියලා තියෙන මේ හැම එකටම නොසැලෙන මනසක් ඇති කිරීම හරහා තමයි මේ විඥානයාගේ Nirodhayak නැත්නම් විඥානයාට උඩගෙඩි දෙන්නේ නැතුව පොහොර දාන්න නැතුව ඉනිමම් බඳින්න නැතුව ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඒක ඒ නොසැලෙන මනස බටහිර මානසිකත්වයේ යටතේදී මොන්නම්ම හේතුවක් නිසාවත් කරණ ගන්න බෑ. ඒක පෙන්වන්නේ බටහිර මානසිකත්වය බලනකොට පරාජය පිළිගැනීමක්, නෝන්ජල්කමක්, යටහත් පහත් ගතියක් නමුත් අපේ වචන ඇහිලා තියෙනවා අපට සිංහලයේ ඒ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නොසලෙන මනස සපතුක දෙකේ කම්පා නොවීම කියන වචනේ නිකන් ඇහිලා හුරු වීම අපේ සංස්කෘතියෙන් අපිට ලැබිච්ච දායාදයක්. ඒක නිසා කියන්න පුළුවන් මේ සපතුක දෙක තියෙන තාක් කල් ඔබ 16යි මේ සපතුක දෙකටම සමහිත. හරි වැරදි දෙකටම සමහිත. යසස ආයස දෙකටම සමහිත. සැපට දුකට දෙකටම සමහිත මෙන්න මේකට යන්න නම් මේ රූපවල කොලන්තියදි කරන්න බෑ සංඥා වේදනා කොලන්තියදි කරන්න බෑ සංඥාවල ඒක කොලන්තියදි කරන්න බෑ සංස්කාරවල කොලන්තියදි කරන්න බෑ ඔක්කොම කීකරු කරගත්තා පස්සේ මේ විඥානයේ විසින් රූප සංඥා හරහා මේ කරන්න දෙන මං අරක දෙන්නම් මේක දෙන්නම් කියලා අපිව වගලා ගන්න හදන වෙලාවේදී ඒක බලලා නොදක්කාසේ විනිශ්චයක් නොකර සිටීම නෝන්ජල්කමක්වත් බයක්වත් දෙවේ යමුත් මේ දෙක මේ තරම් භාවනා නොකර මෙව කරේ නොසලී සිටීමට වෙනම නමක් කියනවා අඥාන උපේක්ෂාව කියලා. මේක අඥාන උපේක්ෂාව. මේක හොඳට ගෙවම් කරලා කරලා කරලා ක්‍රමයෙන් එන ප්‍රඥා කෝචර උපේක්ෂාවක්. එහෙම නැත්නම් මේවා දිහා බලන්නේ නැතුව මම දැන් නිවන් දැක්කා වගේ කියාගෙන හිටියට එතන අඥාන උපේක්ෂාට ඉඩ තියෙනවා. එතන වංචනික ධර්මයක් වෙන්න පුළුවන්. එතන යෝගාචර ගමන් පෙතක් තියෙනවා. එයා දන්නවා මෙන්න මේ ආකාරයට රූප ගෙවුනා. මේ ආකාරයට වේදනා ගෙවුනා. මෙතන සංඥා ගෙවුනා, සංස්කාර ගෙවුනා. එතකොට සතිය ඇතුවම මොකෝ නැතුවම මොකෝ. සංඥාව ප්‍රඥාව ඇතුවම මොකෝ නැතුවම මොකෝ. ආන්නේ විතර සතිය සහ ප්‍රඥාව කරෙහි තමගේ මේ වශී භාවය හුරුව එන්න පටන් ගත්තොත් තමයි යෝගාවචරයට තේරෙන්නේ මේ විඥාණයට එතකොට අපිව නාඩගම් නටවන්න බෑ. නාටකම් නටවන්න බැරි වෙන්න මේ සූත්‍රයේදී බුදුජාන් වහන්සේ පෙන්වන්නේ මෙච්චර උත්තම වූ සතිය ප්‍රඥාව දෙකත් ඇති වෙන හැටි හා නැති වෙන හැටි දෙකම දැක්කේ නැත්නම් මේක පිළිබඳව අශිභාවයක් නැහැ. මෙව්වා මේ කියන මේ ප්‍රඥාව සතිය වගේ දෙකත් එහෙමනම් Tamanට ඇති වෙච්ච සමාධිය කඩලා යනවා කියන එක අහන්නම දෙයක් නෑ. සමාධිය ඇති වෙන හැටි දකින්නත් ඕන එක නැති වෙන හැටි දකින්නත් ඕන. යම් කිසි කෙනෙක් මේ සමාධිය ඇති වෙන හැටි විතරමයි දකින්න ඕන කියලා හිතනවනම් එයා සදා දාස භාවයකට වෙනවා සංඥාමේ. සමාධිය. මොකද ඒක සැපේ ලබන චෛතසිකයක් නිසා. ඒ නිසා මේ සූත්‍රයේදී ඒක ඒ නමවත් ගන්නෙ නෑ මේකට. ඒ නිසා මේකට අපි කියනවා විදර්ශනා පූර්වක මාර්ග පෙන්වන තැන්. ඒ උස් කරලා පෙන්වන, උසස් කරලා පෙන්වන ප්‍රඥාව සහ සතිය අන්තිමට කියනවා ඒ දෙන්නත් ඒ දෙන්නත් දුරුවන් වෙන, ඒ දෙන්නත් ප්‍රහීන වෙන, ඒ දෙන්නත් නිරුද්ධ වෙන, ක්ෂය වෙන, වැය වෙන තැනට යනකොට විතරයි මේ විඥානයගේ නපුරු විඥානයේ තියෙන මේ කෙලස් දනවන ගතිය අඩු කරන්න පටන් ගන්න. මේක ගොඩාක් කල් ගන්න හිමීට සිදුවෙන වැඩක්. ඒ වැඩේ සිදුවෙනකොට විඥානයගේ Nirodhaය පෙන්වන්නේ ගඟක් ගිහිල්ලා මොහොතකට ඇතුල් වෙනා වගේ. එතකොට ඒ ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. වතුරට මොකුත් වෙන්නේ නැහැ. මිලදී තිබුණ වතුර කරදේ බවටපත් වෙනවා. අපිට පේන්නේ ගඟ නැති උනා කියලා නැති කියන්නේ නැහැ. ගඟ මේ බිස් මාරුවක් සිදු වෙනවා. ඒකට කියනවා මේ සිලිලාරයක් කරනවා කියලා ගඟ කියලා මොහොතට තියෙනවා වගේ මේ මම කියාගත්ත විඥාණය මගේ කියාගත්ත විඥාණය මගේ ආත්මේ විඥා කියපු විඥාණය හිට පොතන්න යන්න ආරයි. ඒක හරියට මේ අමාරුයි. එකතු කරලා හදාගත්ත පෙට්‍රෝල් ටිකක් පීසක් උඩ තිබ්බට පස්සේ ඒක වාෂ්පීකරණය වෙලා යනවා. වාෂ්පීකරණය වෙලා යන පෙට්‍රල් නැති වෙන්නේ නැහැ. ඒක තිබුණ තැනම ආයතේද වාතයට යනවා. ආන්නේ වගේ යෑම අභාවයක්වත් අවමංගල්‍යක්වත් නෙවෙයි. පඨවි ධාතු පඨවි ධාතුවට යයි ආපෝ ධාතු ආපෝ ධාතුවට යයි තේජෝ ධාතු තේජෝ ධාතුවට යයි වායෝ ධාතු වායෝ ධාතුවට යයි. එතකොට විඥාණය Tamanට ඕන තැනකට යයි. ඒ විඥාණය දෙන විනිච්ඡ මේක මම මාගේ මගේ ආත්මය කියා ගන්නා උදේ නැති වුණාට කිසියම් ඝර්ෂණයක් නැතුව අනාකූල ප්‍රවාහයකට යෝගාවචර කරන්න පුළුවන් වෙනවා. මේ ජීවත් වෙද්දීම මේ පංච ඉන්ද්‍රිය තියෙද්දිම ඒව උපාදාන නොකරව ජීවත් වෙන්න පුළුවන්. ඉන්නේ එහෙම වෙනකොට යත්ත නාමච්ච රූපච්ච අශේෂං උපරුජ්ජති විඥානස නිරෝධේන එතේසං උපරුජ්ජති මේ සියල්ලකේම අවසාන විනිශ්චය නඩුකාරයගේ අස්සන වගේ තමයි විඥානයේ නිරුද්ධ වීමෙන් තමයි ඒ රූප වේදනා සංඥා සංකාර කියන ඔක්කොම නිරුද්ධ වීම සිද්ධ වෙන නිසා කියන විඥාන මහ හොරා කියලා. මහවරා අල්ලනවා. කොච්චර රූප ගෙවන් කෙරුවත් මහවරා තාම ඉන්නවා. ඊපස්සේ වේදනා සංඥා සංකාර ආගෙවට පස්සේ ඒ විඥාන නිරෝධයට ගියාට පස්සේ නැති වෙන මොකක්වත් නැහැ. ඒක තිබුණු ප්‍රകൃතියට යන එක විතරයි තියෙන්නේ. ඒ නිසා තමයි විකෘතිය නැතිවක් සිදු වෙනවා. අවිද්‍යාව නැතිවක් සිදු වෙනවා. ඉතින් මේ දේ ප්‍රධානම ලකුණ තමයි යෝගාවචරයට හැකිනව හැකි බව මේ රූපයාගේ නිරුද්ධ වීම හරි හැටියට නැත්නම් සම්‍යක් ක්‍රමයට දැක්කනම් යාට හොඳටම සාධකයක් තියෙනවා මේකට විදිහටම දිගට කරගෙන යන්න කොනානා විදි රූපම වහගෙන මේක බය කරනවා දැක කරනවා ඒකට කරන්න දෙයක් නැහැ නමුත් දිගට කරනවා නම් අනිවාර්ය වේදනා සංඥා සංකාර කියන නාම ධර්මත් කියනකොට ඒ වගේ කියනකොට විඥාණයට පළපදියමක් බැස ගන්න තැනක් එල්ලෙන්න ධර්මයක් නැති වෑයම තමයි අපි මේ භාවනාදී කරන කියලා පැමිණීම කියලා කියන්නේ ඒ නිසා තමන් කරගෙන යන වැඩේ මේ රූපයන්ගේ ගෙවන් කිරීම කොයි ආකාරයෙන් තමන් විසීම සපයා ගන්න ලද්දක්ද ඒකයි අපිට තියෙන එකම ප්‍රත්‍යක්ෂේ අතහුරුව ක්‍රමසාවේදී ඒ විදියටම ඒ වේදනා සංඥා සංකාර කියන නාම කොටසුත් ගෙවම් කරන්න යෝගාවචරයයි රූපෙන් ගත්ත ක්‍රමසාවේදී සහ ඉදිරියේ බලනවා නම් යෝගාචරය එන්නේ එන්න බුදුහාමරගෙන් ඈත් වෙනවා. එන්නේ එන්න ධර්මයෙන් ඈත් වෙනවා, සංඝයායෙන් ඈත් වෙනවා, ස්වාධීන වෙනවා. ඈත් වෙනවා කියලා කියන ප්‍රතික්ෂේප කරලා ඔබට දුකින් කියන එක නෙවෙයි බුදුහාමරගේ කෘත්‍යය අමාරයි. ධර්මයේ කෘත්‍යය අමාරයි. ඒක නිසා සතුටනන්ස කියලා කියනවා. ධම්මෝපියෝ වික්කවේ පහතබ්බා. භගේවා ධම්මෝ. මහණෙනි මේ ආයාසයෙන් ඔබ රැස් කරගන්නා මේ ධර්මයෙන් උඹට වෙන්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවක්ද? ඒ නිසා මේ ධර්මයේ අල්ලන්න එපා අපෝරගන්න. ඒක අල්ලන්න සුඛ නම් මේ විදිය. ඒ ධර්මයේ තමයි සතිය තියෙන ප්‍රඥාව තියෙන සමාධිය තියෙන මේ සෑම දෙයක්ම අල්ලන්න ප්‍රයෝජන සලකලා මිස මොකාදෝ මොකද්ද බදාගත්තා වගේ අපෝරාවෙන් අල්ලන්නේ නැතුව මේ රූපේ කෙරේ ක්‍රියාත්මක වෙන ඉදිරියට යන්න, ඒ අත්දැකීම ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනාව වේවා කියන පද නෙමෙයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ පෞගේ දවසල වගේම පේන පේන සියලු දිනාටම සියලුක සත්‍යයන් මේ පින් අනුමෝදන් කිරීමේ අනුමෝදනා කෘත්‍ය සිද්ධ කරමු ඊතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චම්මේ සම්පතං